ඉන්දහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම සාකච්ඡාවේ නැත්නම් ප්‍රශ්චාත්‍ර විචාරාත්මක අඩපිල්ලේ ඉදිරි බලන බලාපොරොත්තු වෙන්නේ අපි උදේ කල්තබු ප්‍රශ්න වලින් පටන් අරගනිමු ලිඛිත ප්‍රශ්න වලින් යනවා කාලය ලැබෙන විදිහට අපි ඉදිරියට වැඩසටහන මෙහෙයවමු මේ ප්‍රශ්න විසඳලා දෙන්න පළවෙනි ප්‍රශ්න ගාස්වාමී वहां से उधर सोलह किलोमीटर और उत्तर बारह जो रानी साहब मैं ग्राहक के कर रहे हैं तो मैं यहाँ पर पसंद वहां से उधर साहब आना पास के बाद बारह ये वहां से उधर को किस्मा की बैठक करने वहां से कार्यदेशना रामदेशना देशना का सके एक बार उधर दिनों प्राणायाम का सिद्ध करने ये वहां हिपा है हिपा है किसको मैं सब गई बार කෙලස් කරා හොරන් කියන මට පාඩක සිතිලා දාලා. සතිය හේතුනේ හොඳට වෙනවා. මම පංචපාරක් සංකේ අනිත්‍යහා කියලා පස්සට කලින් ඉඳලා. ඒ කිසිම නෑ. මගේ ප්‍රශ්නේ නම් මෙයා කරන්නේ නිකන් මේක දිහා බලනවා මොනවද මොකද. ඒක සිතුවම සතියෙන් පමණ උදේ තියෙන කෙලස් එක ඇතුළත්. මොනවාද කියලා නැවත මේක කරනවා. මේක ශිෂ්‍ය පිළිවෙලට ආකාරය ලබන මේ දේවානන්දේ දුවසන. නෑ යතරේ පිළිතුරු දීලා තියෙන්නේ අපිට නිකන් ඉන්න තමයි ඕනේ ඉන්න බැරිකම නෙති. ඒ තමයි කෙලස් කියන්නේ. නිකන් ඉන්න ඕනේ නිකන් ඉන්න බෑ. සැක කරනවා ප්‍රශ්න අහන්න හිතෙනවා පංචස්කන්ධය බලන්න හිතෙනවා අනිච්ච දුක්ඛ අනත්ත බලන්න හිතෙනවා මේවා තමයි කෙලස් කියන්නේ. නිකන් ඉන්නවනම් ඒ විවිධ විවිධ විවිධ තියෙනවා. පරිපිරිචකතිය තියෙනවා සම්පත්‍ති කරගතිය තියෙනවා. ඉන්න බැරිකම මේ අසහනශීලී ගතිය මේ නම් දුක්ඛ සත්‍ය කියන්නේ මොන හරි කරන්න හිටියද මේ ලස්සන මේක කියලා තියෙනවා. ඒ නිසා ඔබ දවසක් එහි කොහොම කරන්නේ නැතුව බලන්න ඉන්න පුළුවන්. එතෙන්ට එනකන් ප්‍රශ්න අහමින් හෝ නාහමින් දිගට අනේක තමයි කරන්න ඕනේ. දෙන්නාගේ thank you for the wonderful meditation we did which can really enjoy. I'm thinking about doing a period of sustained meditation practice. for uh, about one or two months in either Burma or Sri Lanka. Can you please suggest a place that might be suitable for female labor in Sri Lanka that will provide supportive meditation retreat environment in Nepal? Uh, for two months usually we have uh, the Burmese place, December and January. Uh, very good atmosphere, so therefore you have to adapt into that. That means the timetable-wise. The other places, mm, uh, it depends that uh, whether the background is there continuously for two months. Uh, so therefore, they are we are not being well seasoned for that. With the Burmese place, uh, you can do it. Uh, other places, I can suggest places, but you have to uh, test yourself. the, the Ambulu Hour Center there, this history is there, uh, you can be there. But uh, there's no huge amount of people. Uh, so whether it is conditionally supportive or not, depends. So Burmese place, uh, you can apply for this Pandisarama website and uh, you can register uh, better, earlier the better, because often it gets household. He said in response to a question I asked that my meditation was going from the periphery to the center. This afternoon I had a very beautiful meditation. Just after another slow, I experienced giant bliss. There was so much of color and light. The body was painless and light. So much of awareness. I meditated for over two and a half hours, but could have said more. No hindrances is all is caused by the mind as uh, cause and effect. The question one. Uh, all is caused by the mind as cause and effect. Kumbaran feels one The question one. Can it be solved? I did, but it did not uh, disturb me at all. Question two. The thoughts were present, but this did not disturb me at all. The thoughts come in a situation. Next question. When we go home, we will experience some of this bliss. To show how to swarm handle the same day life, they are not meditating. After last year's retreat with you, in the, in the retreat I experienced intense sadness while meditating. And when I went home, I had days of happiness just not. up. It was not easy to handle as it lasted for about two months. You did tell me it will just happen in daily life so it's a matter of time. So face it. It is not uh, unbearable. It is not unhandleable. While facing, you will answer your own questions. It's a matter of time. So now it has beaconed the light. So you have to adopt into that, acclimatize into that. And you have enough knowledge for that, even without any asking for anyone. Because this is not a uh, mishap. This is something, a uh, uh, gift. So therefore, more and more you practice, uh, definitely you develop uh, ways and means. So don't worry about the answers from the outside. You are on the way. ඔබ වහන්සේගේ උපදෙස්තරන් බොහෝ කල පාලන කරන යෝගික ආදර්ශකම් මාර්ගවල ඇති සම්මා වාචා සංඝ සංගරණ වන්නා බෝධිය අධරගා සෝවාන් මාර්ගය ලබාගෙන කරත් ඒ අධරේ ප්‍රමාණය දැනේ. සමාධියේ ආනාපාන භාවනා කරගෙන ඇති නැති යන කාර්යස්කාරය ඇති නැති යන ශරීරයේ වේදනා නිසා නාති දුක්ඛ නාම තව දුරට නිත්‍යතාවක් තරම් සෝවා කාරණානි ලබා ගැනීම සඳහා මෙම මාර්ගවලදී අවබෝධය කොතරම්ද අවශ්‍ය වන්නේ පහදා දෙන්න නැහැ. උපාධි දෙවසක්. සෝවාන් වුණාට පස්සේ කීයක වෙන්න මෙච්චරක් ඕනයි කියලා. ඒ වගේ අචෝ කියන දාවුවත් එහෙම ඒක නිකන් අම්පෙච්ච නැති බබාලට කේන්දර හදනවා වගේ. බබා හම්බුනට පස්සේ නම් කීයකි. ආ මෙච්චරක් ගියාම අම්පෙනවා. ඉතින් ඔය මේ මේ අතරට ඉන්න වෙලාව ඔබව බලන්නේ ඔබ කරගෙන ගියා. තියන්න තියෙන මල්ල ඔබව බලන්නේ නැතුව. දැන් අනිත් දැන් කියන විදිහට ඊතුරු මාර්ගාංග සම්පූර්ණ කරා නම් ඉතින් මේකත් කරගෙන කරගෙන යාව තමයි නිවන අවබෝධ කරාට පස්සේ තමයි මාර්ගය වැටෙන්නේ. එතකොට මෙච්චර කරලා පස්සේ නිවන හම්බ වෙනවා කියලා තියෙනවනම් ඕක මේ සුපර් මාකට් එකේ තියෙන තියෙනවනේ. මේ ටික ගන්න ගත්තට පස්සේ නිවන හම්බ වෙයි කියලා. එහෙම නැහැ. ඒ නිසා මාර්ගයටපත් වුණා. ඉම්පේෂන්ට් වෙන්න එපා. එහෙම නැත්නම් නොයවසනාසුළු වෙන්න එපා. කලියුත් කරන්න කලියුත් කරනකොට අවශ්‍ය හේතු සම්පාදනයට ඵල ලැබෙනවා. මෙච්චරක් ඕන හේතු ඕන මෙච්චරක් ඵල ඕන කියලා එම් ප්‍රමාණ කරන්නට යෑම තමයි අපිට තියෙන වෙහෙස අපිට තියෙන අසහනය අපිට තියෙන ආතතිය අනේක අයින් කරලා හේතු සම්පාදනය කරන්න කොන්දේසි විරහිතව ඒකට කියන්නේ. unconditionally කොන්දේසි විරහිතව හේතු සම්පාදනය කරන්න ඒක වටිනා සත්ක්‍රියාවක්. ඒකට හෙට්ටු කරන්න එපා. මෙච්චර දුන්නත් මට දෙනවා කියන ගණන් දෙනුවේ කි නෑ. මේ මේ මේ සබ්ජෙක්ට් එක විතරයි ඒක නැත්නම් කියන්නේ කැමතනම ඉල්ලුම සැපෙවම තමයි. මේකෙදි නෑ. ඒ නිසා ඒක කාලෙට ඉඳ තියලා අසීමිත ශ්‍රද්ධාවකින් අසීමිත ගෞරවයෙන් මේ කටයුතු කරන එක තමයි කළ යුත්තේ. චේතෝමුක්තිමා චේතෝමුක්තිමාගේ තණ්හා වෘතේකට ආසකරණ සිටින බව පඤ්ඤා මුක්තිමා අධ්‍යාලයෙන් කරන බව දේශනා කරලා ඒකට හේතුව තණ්හාව අවිද්‍යාවයි විස්තර වෙනවා. පටිච්චසමුපාදයේ පටිච්චසමුපාදයේදී අවිද්‍යාව තණ්හාව මෙතන ප්‍රදර්ශකලා සංකේත හේතුවම මොන පුරුතල එන පටිච්චසමුපාදයේ සියල්ල ඉඳලා නිසා විනාකෝ හේතුවකට මාර්ගයේ රසිකයන්නේ. මේ විදිහට අපි හිත උපදවන එක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒක බුදුහාමතුන් කරලා තියෙන්නේ අපිට ඒක ගැන අලුතෙන් මේවා කරන්න ඕනේ නැහැ. ඒ නිසා බුදුජානනාංශයේ ඔක්කොම හොයලා බලලා තියෙන්නේ අපිට ඒක තියෙද්දි අපි බලනවා වෙන වෙන තැන් හොයන්න හදනවා. ඒ නැත්නම් ස්මාර්ට් වෙන්න හදනවා. ඒ හැම වෙලාවෙදීම වෙන්නේ මාර්ග සම්පාදනය ඇන හිටලා සතිය ඇන හිටලා අපි ඉති හීන ලෝකෝට. ඒ නිසා මේක ඉතින් අවුරුදු 2000 ගණක් විතර පරණ ක්‍රමයක්. සර්වචනාංශේ කර්මාවෙන් ප්‍රඥාවෙන් තෝරලා කියන ක්‍රමයක්. මේ භව චක්‍ර වලල්ලේ ඒ දුර්ලභ තැන් දෙක අල්ලලා තමයි පහර ගහන්නේ. අවිද්‍යාව සහ තෘෂ්ණාවට. ඒකේදී අපි වෙන තැන් හොයවා ඉනවා කියලා කියන්නේ මේකට කරන මේ පහර දීම වෙනුවට කල්පනා කරගෙන ඉන්නවා. මේකට අවිද්‍යාව කියලා කියනවා. ඒක නිසා අවිද්‍යාවට පොර දාන්න එපා. පුළුවන් තරම් ඒකට ආහාර දීම, පොහොර දීම අඩු කරන එකයි අපි මේ ප්‍රයෝගශීලීව කරන්න ඕනේ. අද ස්වාමීන් වහන්සේ ජීවිත කෙලෙස් සහ පරිඋත්තරණ කෙලෙස් මණ්ඩේ වාසේ අදාළ දෙන්නා. අනිශ්චය කෙලෙස් කවරේ පරදෙන්නේ ගෞරව කරන දැස වාසේ දෙවියන්ට. ඔයිට අර දෙක ඉවර කරනකොට අනුසය කෙලෙස් පේනවා. එහෙම නැතුව මේ දෙක තියාගෙන මේක හොයන්න ගියාට ඒක කරන්න බෑ. ඒ වුණා සාමාන්‍ය මූලධර්ම කරුණු නම් තියෙනවා. නමුත් ඒ දන්න ටික පිළිවෙන් වැඩ කරන්න වැඩ කරනකොට ඊටු ටික පේනවා. ඒ ටික තියාගෙන මේක හොයන්න හදනවා කියන එක ඒක එච්චර ප්‍රායෝගික නෑ. 100%ක්ම නම් අයින් කරන්න ඕනේ නෑ. නමුත් පරිඋත්තාන කෙලෙස අනුසේ විචිකම කෙලෙස අයින් වෙනකොට අනුසේ කෙලෙස කියන එක තමයි තේරෙන්න පටන් ගන්නේ. මේ දෙක තියාගෙන මේක හදන්න හදනවා කියලා කියන්නේ මේ හේතු සම්පාදනය කරන්න තෝ ඵල අපේක්ෂා කරනවා. ඒකට සැලසුම් හදන්න බෑ. හැදුවට ඒක වැඩ කරන්නේ වංචනික ස්වරූපයකින් නිසා අපිට තොරතුරු දීලා නෙවෙයි අනුශේ වැඩ කරන්නේ. අපි දැනගන්න ඕනේ ඒකට කොටු කරන්න, ඒක තනි කරන්න, ඒක හිර කරගන්න, ඒක කරන එක තමයි අපි පරිඋත්තරණ කෙලෙස් වලින් විචකම කෙලෙස් දුරුවන් කිරීමෙන් කරන්නේ. එතකොට අනුශය කෙලෙස් වල ප්‍රകൃතිය දා ගන්න පුළුවන්. Yeah, so this was to me. I did that. Don't I get it? සඳහා උඹලේවත් ප්‍රශ්න තුනක් ගන්න සිටිනවා. ඒකේ සූත්‍රය ප්‍රශ්න තුනක්. අනන්ත සායනාංශයේ ප්‍රශ්න තුනක් ඇහුවයි කියන කතාව මට සසු ඒ වගේ කීපයක්ම වගේ තියෙනවා. මම දැන් තව පස්සේ කන්ටෙක්ස්ට් එක තව දෙනවනම් මතක් කළා ඒක. අදිත්‍ය දිට්ඨ මත්තන් වගේ කියන එකද? ඉතින් දේවල් ඒක දෙන්නේ නැහැ කියලා මේ මේ සම්මාසිකුවනේ තරහයක් කියලා කියන්නේ මොකද ඒක සම්මාසිකුව ආනන්ද සාංශකේ නෙවෙයි ඒකට ඇහුවේ මාළුන්ගේ පුත්තු ස්වාමීන් වහන්සේ. ඒක මාළුන්ගේ පුත්තු සූත්‍රය කියලාමයි තියෙන්නේ සංයුත්ත නිකායේ. සලායතන වර්ගයේ මාළුන්ගේ පුත්තු සූත්‍රය කියලා ඒකෙත් තියෙනවා ඔය බාහ්‍ය දාර්ශනික දේශනා කරපු ගාතාව ditthi citta mattan sute sute mattan mute mutta mattan ඒකදී සර්වචනන්සේ අහනවා යංකින්චි චක්කු විඤ්ඤේ රූපා අදිත්තං අදිත්ත පුබ්බන්න පස්සති නපස්සී සම්ති සම්ති තේ මාළුන්ගේ පුත්තු තස්ස පේමං වා රාගං වා ඡන්දං ඇසින් දැකිය යුතු රූපයක් ඇහැට ගොදුරු වෙන රූපයක් කනට ඇහෙන රූපයක් නෙවෙයි සද්ද රූපයක් නෙවෙයි ඇහැට පෙනෙන චක්ක මේ රූප රූපයක් දැකලත් නැහැ දකින්නෙත් නැහැ දකින්න වෙන්නෙත් නැහැ බලමිනුත් නැත්තම් ඒකෙන් කෙලෙස් උපදින්න පුළුවන්ද රාගයක් උපදින්න පුළුවන්ද මොහසක් මොහයක් උපදින්න පුළුවන් ඒ වගේ ප්‍රශ්න හයක් අහනවා කනට අදාළ ශබ්ද නාසයට අදාළ ගඳ රස ඒ හැම එකෙම කියනවා මේ වර්තමාන කියන එක විතරයි කෙලස් තියෙන්නේ අනිත්‍ය වගේ නැහැ ඒ නිසා භාවනා කළ යුතු වර්තමාන කියන එක විතරයි අනිත් වගේ කෙලස් කපන්නත් බෑ. කෙලස් එන්නේත් නෑ. ඒ නිසා අතීත අනාගතය පිළිබඳ කල්පනා කරන භාවනා කරන ඔක්කොම අපතේ යන දේවල්. ආලෝක පුත්‍ර සූත්‍රය කියලා මට හිතෙන්නේ ඒක. ඔය සම්බන්ධතාවය. මේක දානස්තුතියක් වෙනවා Sisi muda belum tidak menangis senang Allah berdiri berlatih berdiri berlatih Yuwasulillah diri berlaku berlatih Yawiyuni yes berdiri Sini berlatih Sebab kita mulai beristri pun telah tunang ඒ ප්‍රමේ විද්‍යා සත්‍යය කියලා කාට හරි මේ වගේ අහපු විදිහේ සූත්‍රයක් හරි ඒක දැනගන්න ඕන නම් දැන් ඒකට මෙකැනිසම් එකක් හදාගෙන යනවා. ඒක නිකන් විනෝදාංශයක් වෙලා අපට කොතනක හරි ආපු දෙයක් අරගෙන එක එක වචනයක් හෝ අදාළ පුද්ගලයෙක් හෝ දාන්න පුළුවන් නම් ඒකට කෝපස් එකක් හදලා තියෙනවා. ඒ කෝපස් එකේ තියෙන ඕනම වචනයක් ඕන පුද්ගලයෙක් නමක් ටයිප් කරුවට පස්සේ ඒක තියෙන ඔක්කොම පෙන්නනවා කම්පියුටර් එකේ. ඉතින් ඒකට දැන් මෙතෙක් තිබුණ ඉංග්‍රීසි විතරයි දැන් සිංහලෙමුත් කරගෙන යනවා. මුළු ත්‍රිපිටකයම සිංහලට දාලා ඊට පස්සේ ඒකේ ඕනම ප්‍රශ්නයක් ඕනම වචනයක් තමන්ට හරියටම පිටුව දන්නේ නැත්නම් සූත්‍රය දන්නේ නැත්නම් නිකාය දන්නේ නැත්නම් දාන්න පුළුවන්. ඒ නිසා මම ආරාධනා කරනවා කාට හරි එහෙම මොනවාට ප්‍රශ්න තියෙනවා නම් දැන් තියෙන ඊමේල් සම්බන්ධතාවවල වලින් මට යොමු කරවන්න. එතකොට මට ඒක වැඩ කරන ටීම් එකට අඳුරලා දෙන්න පුළුවන්. කවුරු හරි ත්‍රිපිටක අධ්‍යයනය කරනවා නම් අර පාලි පිටමත ප්‍රශ්න ත්‍රිපිටකයේ පිටමත ප්‍රශ්න විනය ඒ මොනවා හරි කියනවා නම් ඒ පුද්ගල ප්‍රශ්නට උත්තර දෙන්නේ නැහැ. හැබැයි Tamanට ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න ඒ කෝපස් එකේ හොයන හැටි නැත්නම් හොයලා කියලා දෙනවා. ඉතින් දැන් යුනිවර්සිටි එකේ තියෙනවා ලැන්ග්වේජ් ලැබොරටරි කියලා එකක්. හොඳ තරුණ කීප දෙනෙක් වැඩ කරනවා. ඒකට උදව් කරන්න ඕන නම් කාට හරි Tamanට ත්‍රිපිටකයේ යම් කොටසක් අරගෙන ටයිප් කරලා ඒකට දාන්න පුළුවන්. ඊට පස්සේ මුළු ත්‍රිපිටකයේම සිංහලෙන් ඕන කමෙන්ටර දැන් තියෙන චත්ත සංගායනායක වගේ නෙවෙයි, ආතාපික වගේ නෙවෙයි. දාන්න පුළුවන් දැම්මට පස්සේ ඔක්කොම ඕනම තැනකට ඕනම කෙනෙකුට සර්ච් එන්ජින් එක දාන්න පුළුවන්. ඒක හරි හොඳයි මේ මා තන්ත්‍රඥයන්ද මූර්තඥයන් දෙන්න ඕනේ. ලයින දෙක කෝක දෙන්න ඕනේ. මොකද්ද වචනේ? ආසන්න වචන මොනවද? ආන්නේ වගේ හොයන්න හොඳ සර්ච් එන්ජින් එකක්. දැන් තමයි ඒක මේ සිංහලෙන් විශේෂයෙන් කෙලිගෙන යන්නේ. ඊට අමතරව තමන්ගේ බණ පොතක් තියෙනවනම් තමන්ගේ ධර්ම කොටස කොහොම මේ පුංචි කෝපසයක් හදලා ඒකට ඒක ඒක නම් ඒ software එක මිලදී ගන්න ඕනේ. ඒකට දැම්මට පස්සේ ඒක ඕනම තියෙන එකක් search engine එක දාලා හොයන්න පුළුවන්. ඒක නෑ. ඔව් මට ඊමේල් කරනවා නම් මට පුළුවන් ඒ මට ප්‍රශ්න තීරුම් අරගත්තොත් මට ඒ ටීම් එකට අල්ලලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපර්ණාතරාව නැත්නම් මට සුනිල් දෙන්න පුළුවන්. ආරි ඉන්නවා. ඒ කව නැත්නම් ස්මින්නාසි ඉන්නවා. කාටද ප්‍රශ්න කියන්න මේ කර්මාකලා මේක ධම්මජීව හම්බුනට යොමු කරන්න කියලා හෝ එහෙම නැත්නම් මට මේක හොයලා දෙන්න කියලා මට කාබන් කොපි කරන්න. එතකොට මම ඒගොල්ලෝ හරි ආසයි ඒ වැඩේට උදව් කරනවා. මම හිතන්නේ මම විඥාන වීර ස්වාමීන් වහන්සේට අඳුරලා දීලා තියෙනවා. ඉතින් කම්පියුටර් මට්ටමේ මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ මේ දෙකේදී අසරද කායමත අධ්‍යයන ප්‍රශ්නේ උභාසයේ කරසලා ඊයන ලෝකෝත්තර මාර්ගයේ විශ්වාස වර්ණනයේ සේකවස්. ඒ කියන්නේ මේ ප්‍රශ්න ඇහිම සමග ඊය සම්මාදිතේ රැකගන්න. එසේ නම් මාර්ග හිතක්ෂණයේ ඉගෙන ගන්නේ මොකක්ද? අනේ සම්මා විදේ කරගෙන කර්ණාටකයෙන් පාරදෙන සදාන්නේ ඒ දකින්න චිත්තක්ෂණයේ මාර්ගාංග සම්පූර්ණයි ඊගා චිත්තක්ෂණයේ ආය නැති වෙනවා එතකොට යාට තේරෙන පටන් අර ගන්නවා මට මේ தත්ත්වයට යන්න පුළුවන් හැබැයි තාම ගිහිල්ලා නැහැ යන්න පින තියෙනවා ඊට පස්සේ ආය හැසිරුණොත් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව අනුව මේ දේ නැවත නැවත වෙන්න මාර්ග ඥානයේදීක කියලා කරන්න පුළුවන් මට්ටමට වශී කරගන්න පුළුවන් මට්ටමට එනවා. ඊට ඉස්සෙල්ලා නිකන් අතනින් මෙතනින් ඉඟිබිඟි කරන්න පටන් ගන්නවා. ඉඟිබිඟි කරන වෙලාවෙත් ඔක්කොම මාර්ගංග සම්පූර්ණයි. නමුත් ඊගා චිත්තක්ෂණේ ආය කැරෙනවා. ඉතින් ඒක හරි අමාරු යෝගදෙනෙක් හිතනවා. මේක මේ මාර්ගංගයට ඉස්සෙල්ලා මොකක්වත්ම වෙන්නේ නැහැ. මාර්ගංග පස්සේ සියල්ලම පේනවා කියලා නෑ. මේ ටික ටික ටික ටික පිනිපිනි. ඒ පිනීමේ ඒකා ඒකායන ගතියක් තමන්ට ඕන විදිහට පාලනය කරගන්න පුළුවන් ගැතිය විතරයි මාර්ගාංගයේදී ලැබෙන්නේ ඊට ඉස්සෙල්ලා ඔක්කොම දැනෙන්න පටන් ගන්නවා හැබැයි ඒව එයාට ඕන වෙලාවට එනවා එයාට ඕන වෙලාවට යනවා මාර්ගාංගයෙන් පස්සේ තමන්ට ඒකට සැලසුම් කරලා යන්න පුළුවන් ඒක වශී කරගන්න පුළුවන් ගැතියක් ඉතින් මම මේ කිව්වට තේරෙනවද මන් දන්නේ මොකද එනකොට ඒක හරි අමාරුයි තේරුම් අරගන්න ඔක්කොම නිවන් දැකලා ඉන්නේ කියලා හිතා ගන්නක ඉවරයි ඒකට ප්‍රශ්නේ මේකට ඕනේ නැතිකම තියෙන මේ කතාව වැඩිකම වෙන මොකක්ද මේ යනෝ ජීවත් වෙන්න බෑ කතා වැඩි. යනෝ ජීවත් වෙන්න බෑ මේ එක එක දේවල් කරන්න තියෙන ආසාව. එනිසා ඔක්කොම නිවන් දැකලා කියලට කිසිම පාඩුවක් නැහැ. මොකද ඒ තරම්ම මහන්සිද જાතියක් අපි. කවුරුවක්වත් කැමති නැහැ. කවුරක්වත් ගන්නේ එතකොට කහපාට වෙයි යක අංගෙයි රැස් වීගෙන පටන් ගනී කියලා කුණු හරප දාගෙන ඉන්නවා. මේ ඔක්කොම නිවන් දැකලා තියෙන්නේ. එයා ඒ தත්තට ගැළපෙන්න කටයුතු කරන්න දැන්න තමන්ගේ තරම දන්නේ නැහැ. තරමට වැඩ කරන්න බෑ ඉතින් කක්ක කරගන්න. හැබැයි මේ ගතියට මොකොත් වෙන්නේ අපි කක්ක කරන්නේ. කවදා හෝ මේ මට්ටමට තමයි ජීවත් වෙන්න ගිය ගමන. මේ සම්මා වාචා සම්මා කම්මත සම්මා ආජීව ඒක හැම වෙලාවෙම බලන්න අපිට ආශිර්වාද ආශිර් ගන්න. ඉතින් අපි කොයි වෙලාවෙත් කතාව. කොයි වෙලාවෙත් මේ නොගැලපෙන වැඩ. කොයි වෙලාවෙත් নানা ආකාර දේවල් සැක කරනවා. හොයන්න තංගලනවා. ඉතින් වෙන්නේ මොකද්ද? ජීවිතේ මල් පිහින් පල්. මේ වෙදක්ෂකන්නේ සා වැඩ පෙන්වන්න හදනවා. හිතන්න හදනවා. කතා කරන්න හදනවා. ඉතින් මේක ශික්ෂණය කරනවා ඉතින් අර තත්තර ගැලපෙන්න හැදෙනවා. වාරාණසි සිත බල කරන ස්ථානයේ විනාකාරණ විනාකාරණ ප්‍රති ඉන්නේ සතිය විනාශනයේ අරමුණ පවණක් නිසි ලෙස උන්වහන්සේ ප්‍රස්තාව. මෙලෙස අරමුණ විනාශ වූ විට සිතේ දැනුම වහා මූල කර්මස්ථානයේ පිටතට ගිය බව. නැවත මූල කර්මස්ථානයේ පිළිසෙ යුතු මෙසේ කළ යුත්තේ සැකයක් නැත්නම් පමණම පරිසවා නැත්නම් මාර්ගය. නමුත් පැහැදිලි. සමහර විට මෙලෙස අරන් වෙනස්වද සිත ඒ වරණ එක්ක දෙහිදිකට ගොස් එකකට මූල කර්මස්ථානයට ඒ එකෝභාවයේ ස්මරණයට ප්‍රත්‍යය. ඊට ආසාවෙන් දෙහිකට ඇතේ අදෝදේවරට මාස පැසටි වැඩි ලෙස. ඊට අවස්ථාවත් එක මාතක ඇදලා මේ අවස්ථාවේදී මම මෙහෙට යන්න ගාවෝ යන්නේ. කරුණාක හැටි කරගෙන ඉන්න. වාස්තව දෙවස්සන. මේ අවස්ථා දෙකටම දහස් හරියට දෙන්න කොයි අවස්ථාවේ ආතතිය අඩු මානසික අසහනිය අඩු සැක අඩු කුතුහලයේ අඩු ඒක තමයි හරියට. මේ අවස්ථා දෙකම ස්වභාවිකයි. මේ අවස්ථා දෙකම අප කරා එනවා. මේකෙදී බය හිතෙනවා නම් සැක හිතෙනවා නම් ආතතිය වෙනවා නම් ඒක අයින් කරන්න. මොකද දුක කියන්නේ ආතතියනේ. ඒ දෙකේම කොයි එකේද ආතතිය අඩු? දුක අඩු, අසහනිය අඩු ඒක තමයි පාර. ඒ අද එකපාර වුණාට හෙට අනිත් එකේ පාර තියෙන්නත් ඉඩ තියෙනවා. ඒ ඒ වෙනස්කමට ඉඩ දෙනවා නම් අපි මේ දිගට කරගෙන කරගෙන යනකොට අපි ඉස්සර හිතාගෙන හිටපු ඒ නිත්‍ය සමීකරණ සියල්ලම දිය වෙලා යනවා. අපි සුභයි කියලා හිතනකොට ඔක්කොම අසුභ වෙලා යනවා. ආත්මය කියලා හිතන ආත්ම කරන්න බෑ. කොයි එකෙන් හරි මතක තියාගන්න අසහනය අඩු වෙන, සාන්තිකර තත්ත්වය වැඩි වෙන, පිරිචි තත්ත්වය ඇති වෙන, විවිධ තත්ත්වය ඇති වෙන, උදිකලා තත්ත්වය ඇති වෙන එකට යන්න දුන්නා ඒකට පණ යාට අයිතිය තියෙනවා, තීරුම් ශක්තිය තියෙනවා. ඒ වගේම යාගින් යනුග්‍රහ බලාපොරොත්තු වෙනවා. මේ දෙකෙන් ආතතිය වැඩි කල්ලන්න හදනවා නම් ඉතින් දුකම තමයි බදාගන්නේ. ඒ නිසා එතන ගියාට පස්සේ දෙකම ආර්ය පරිශ්‍රයට දාලා වඩා සාන්තිදායක තත්ත්වයට සාන්තිකර තත්ත්වයට ඉඩ දෙන එක තමයි තමන්න තමන් කරන අනුකම්පාව කියලා දීශෙන් අර්ථ සත්‍යයක් දෙන්න පුළුවන්. මා උදේ කුසලයේ මෙහෙය කරන්නට සිතේ යකලේ මා ඒකට එමු. එකපාරට තිරසේ ස්වරණකි. අර අපේක්ෂිත අවස්ථාව සත්‍යයේ ගැස්සෙනවා වගේ. මේ අදවන්නේ භාවනාවට උත්සාහයට යොමු කරය. ඒ අවස්ථාවේ උත්සාහය විකාශ වෙන්නේ. උත්සාහයට මා දෙන්න මොන පාස්සේ. මේ අතර උත්සාහයට දැඩි ආකර්ෂණයක් මේ අවස්ථාවේ තියෙනවා. පරිසරයේ තරණ ආවරණ හරි බලකාර ආලෝක ආලෝක. කරුණාට මේ මගේම මනෝකාරක නැත්නම් සතිය මානක පිළිවෙල ආකාරයක් බලලා ඉන්නවා. මේ අගතිය මා ප්‍රසවරණ කරන්නේ මේ රිලේටඩ් එකේ. මුලදී මට අන්තිම දවස් කීයකද? දෙපාරක් වම් යන්නේ නැතිනේ. මේ කරේ මා රිලේටඩ් සංසාරයේ එලසාර. මේක තව වැඩි වෙන විදිහට කටයුතු කරන්න මේකෙන් පේනවා අපි නිවන් දැකලා ඉන්නේ. හිත කෙලෙසට යනකොටම ගස්සනවා. ආරමුණට එනකොට ආය සාන්ත වෙනවා. ආය නොවිනතරට යනකොට ගස්සනවා. ගස්සලා ආය සාන්ත තන්න කියන එක නේ අපේ හිත නිවන් දැකලා තියෙන්නේ. අපේ කය නිවන් දැකලා තියෙන්නේ. මේ තර්ක මනසින් තමයි අපි ඒ සාහන්තිකර තත්ත්වයේ තියෙද්දී ආයතික ආතතිකර තත්ත්ව කල්පනා කර කර ඉන්නවා. සාහන්තිකර තත්ත්වයේ තියෙද්දී ආතතිකර කරන බය වෙනවා. මේක ආවොත් දැන් මොකද කරන්නේ කියලා. ඉතින් මේකෙන් පේනවා මේ සාහන්තිකර තත්ත්වයේ හිත දන්නවා. කයත් දන්නවා. ඉතින් මේකට වෙන්න දෙන්නේ නැති එකයි වැඩි. දුන්නේ හිත මේ විතර ආපු තැනට අපව ගෙදර යන්න පාර අහන්න ඕනේ නෑනේ. හිත දන්නවා හිතට ඕනේ සාන්තිකර தත්ත්වේ. හිතට ඕනේ ආතති නැති தত্ত্বය. හිතට ඕනේ පිරිච්ච ගතිය. විශේෂයෙන්ම ওই මට්ටම භාවනා ගියාට පස්සේ අපි ඒති ඒති මේකට සමීකරණ දාන්න හදනවා. අරක කරන්න හදනවා මේක කරන්න හදනවා. ඉතින් ඒකයි කියන්නේ ඒ වෙලාවට වහනයි අනාතේ යන්න දෙන්න. සිත් වෙන්න හොඳම දේ. හිතලා හෝ ප්‍රශ්න අහලා හෝ කද්දාකවත් කරන්න බෑ. ඒක සමන්ගේ තුලින් සිද්ධ වෙන දේ. ඉබේම පරිශනට ආර්ය පරිශෙන්ට වෙන්නේ ඊට අරින්න තියෙන විශ්වාසය තරම් මොකක්වත්ම වැඩක් නැහැ. ඒ විශ්වාසයෙන් කරලා වැරදුන පරිසකුත් නැහැ. ඒ නිසා හොතට මතක තියාගන්න මේ කය නිවන් දැකලා තියෙන්නේ. මේ හිත නිවන් දැකලා තියෙන්නේ මේ තර්කණය ආකාර සද්ධා රුචි අනුස්සව ආකාර පරිවිතක්ක දිට්ඨි නිචානකන්ති කියන මේවා දාන්න හදන හැම වෙලාවකම ස්වභාවික ගලණය කලවම් වෙනවා. මේ ටික අයින් කෙරුවට ඒක කයින් කරලා බලන්න පුළුවන් නම් හිත දන්නවා යන්න ඕනට. මේ හොඳම නිදර්ශනය හිත පිට ගිය ගමන් ගස්සල ටොක්කක් කඩලා ආයෙ ගෙනලා පාට දාන්න. අන්න ඒක වැඩි වෙන විදිහට අන්න ඒකට අනුග්‍රහ වෙන විදිහට මේක බය වෙන කාරණාවක් නෙවෙයි. මේ හිත සත්‍ය දන්නවා කියන එකට නිදර්ශනයක්. මේකට ඊට දෙන්න කායිම තහන්න යන්න එපා. ඇහුවට කාටවත් ඔක අත්දකින්න බෑ. මේක අපිට මේ සුබ ලක්ෂණ පහළ වෙන වෙලාවෙ පේන්නේ අසුබයක් විදිහට තමයි. පිට යනවත් පේනවා ගිය ගමන් කලබල වෙනවත් පේනවා. ඉතින් ඒ නිසා හිතාගේ බේම බබා ඔබට ඕන විදිහට හදාගන්නේ. මම ඊට පස්සේ අත තියන්නේ නැහැ. අත තිබ්බොත් කෙලෙස් යන අතේ අnderිනවා නම් ඒ කියන්නේ නොසලකා හෝ කැක්කමක් නැතිකම නෙවෙයි අසානෙවි ශික්ෂාව. ප්‍රතිපදාව. කෙලෙස් අඩු කිරීම කරු කරන එකට යන්න ගියොත් වැඩි කල් නටන්න ඕනේ නැහැ. බොහෝම මේ මේ ආසන්නයි. හිතන්න මතන්ට අරයයි නැහැ කියලා ඇසියුම් කරන්න ගියොත් මේ ප්‍රතික්‍රියා කරන්න ගියොත් ඕනේ තරම් මේක වටේ කරගෙන කරකවි ඉන්න පුළුවන් අර ඍජු මාර්ගයට යන්න නැතුව. විශ්ව මහසීලාට මුදල් දීතරස් පූජා කිරීම අපිට පාක් සිද්ධ වෙන්නේ ඒ වුණට කෙලෙස් වැඩිම හේතුව නිසා. කර්ණ ජීව පූජාව ඉදා උසස් කුසලයන් ලෙස බුදුමාහස දේශනා කරා. නමුත් මේ කාලේ කර්ණ ජීව පූජාවෙන් පසු ගාමිණී දස සුන්දර දස පූජාව දානයේ වාදී අංශු පුදා දෙන පූජා පාන වෙනස්කම් සිදුරයි. උසස් පෙරලා සිදුර නැරි බදනාත්මේ සිතන අවසර කිරුත්‍ය තවා ගෝවින්දව කලපේනම් මරණය. යෝනස මනසකාරය ප්‍රශ්න නම් උසස්ලේ සිදුරි සිතරන අවසර. අපේ වාදී වැඩිහිටි පාරාසිරේ කල්‍යාණ චුන්නේ පරතෝෂේ නිරන්තර දැනගෙන මේ උසස් අපට නොදැන අවශ්‍ය බොහෝ අක්ෂර පිළිබඳ ආදායමට උදෙසක් කරනවා. උදාහරණ දෙනවා සරලව. කෙටි ඍජුම උත්තරේ නම් පික්කම් කිරීම පොඩ්ඩක් නතර කරුවට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. හැබැයි ඒක භයානකයි. ඒක කියන එක භයානකයි මාත් භික්ෂුවක් වශයෙන්. ඕවට නෙමෙයි පින්කම් කියන්නේ. ඒසර පවුකම් කොහොමද දෙන්නේ? බැන්දි නැත්තම් දිකසනාඩුවක් එන්නේ නැහැ නේ. බැන්දොත් නේ දික්කසන්නට සියදී. සල්ලි අත ගන්න මිනිහට විතරනේ උද්දමනේ බලපහන්නේ. සල්ලි අත ගන්න කෙනෙකුට උද්දමනයක් නැහැ. පිංකම් කරන්න ගියාම තමයි ගොංකම් සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒක අපිට දල වශයෙන් කිය හැකි. ඔය විවේකීව ඉන්න මිනිස්සු විවේකයෙන් ඉන්න පිංකම් කරන්නේ නැහැ. ඒකට කොහොමද කවකම් සිද්ධ වෙන්නේ? මේ මුදල් දෙන එකට කියන්නේ ඊශ්වර වැද්දෝ කම්මල් කාර්යයේ උට වැඩි භාෂාවනේ උට තේරෙන්නේ නැහැ. කම්මල්කාරයෙක් මැද කණුවේ මත් කුට්ටියක් එදලා යනවලු. ඒක කම්මල්කාරය දන්න සිස්ටමිනියෙක් නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. අසිස්ටමිනියෙක් කවුද අමුමස් කවදාකවත් එල්ලන්නේ නැහැ. ඒක උත්තර දෙන එක තමයි සිස්ටර් ලෝකයේ හැටි. වැද්ද දන්නේ මස් කුට්ටිය ඉති වැද්ද මේ මිනිස්සු දන්නා ඌට මේ ඊතලයක් ඕන වෙලා තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. ඒකට අර මේ මේ කම්මල්කාරයා මේ මස් කුට්ටිය කරන කාලා දන්න සිස්ටමිනියෙක් නෙවෙයි කරලා තියෙන අසිස්ටයි නැත්නම් ලේච්චෙක් නැතම් වැද්දෙක්. එතන ඊතලයක් කියලා තිබ්බා වැද්ද ඇවිල්ලා ඊතලය අරගෙන යනවා. ඒ වගේ සල්ලි දෙනවා කියන්නේ ආමුමාස් පූජාවක්. ආමුදුරණ පූජා කරන තම්බිච්ච බතක්. මේ මේ මේ ඉදිච්ච දෙයක්. අමුරතරන් අමෝහල් පූජා කරනවා කියලා කියන්නේ තමන්ගේ ලේසියට පුළුවන් කම බැන්න කමන් කියලා දීලා පැත්තකට වෙන එක. ඒ අම්මා කෙනෙක් දරුවෙකුට පොඩියෙකුට හාල් ටිකක් ළඟ තියලා පුතේ උයන් තම්බන කාමපල කියලා යන්නේ නැහැ. අම්ම දන්නවා ඌට ඒක කරන්න බෑ ලිප ළඟට කියලා ඌ අත පුච්ච ගන්නවා. අම්මා කියන්නේ තනිය කියන කිරි ටික දෙන්න නැත්තම් තැම්පිච්ච බතක් දෙනවා. ඒ දවස්වල ලොකු ස්වාමීන් වහන්සේ බණ කියන්න පුළුවන් කාලේ කියනවා නිස්සන්න වනෙත් බුදුජානනාථට බුද්ධ පූජාව ගිහිල්ලා තියෙනවලු උනතර පොතේක දාලා වහලා වීදුරු පොතේ බුදුහාම නැගිටලා ඉල කෝප්පේ අරගෙන අරකට වක් කරලා පොණ්ඩෝ මේ තරමට ඔක්කත් ඥානෙ නැද්ද කියලා අහනවා මොකද හදිසියට යන්න ඕන නිසා බුද්ධ පූජා කලින් පූජා කරනවා උන්වතර බුතේ ඉතින් ඒකල ගමන ගිහිල්ලා ඇවිල්ලා අයින් කරනවා. ඉතින් ඒ වගේ දෙක දැන් 100ට 100ක් නැත්නම් 150 සංඛ්‍යා වගේ කියනවා. මොකද ඇත්තටම සංඛ්‍යා මුදලට කැමති. බුදුසසුනේ සඳහන් කරනවා මුද්‍රේ කාම ගුණය අතර කිසි වෙනසක් නැහැ කියලා. මුසල්ලි තියෙනවා කාම ගුණය තමයි. අත පිට කාර්යපණ හොඳ ඇටි තියෙනවා නම් මම හිතගෙන දිවි ලෝකේ මවන්නන්නේ තියෙන්නේ. ඉතින් කාලේ මුදල් දෙන එක ලේසියි. ඉතින් ඒක අර මම දන්නවදන්න දරුවෙකුට හාල් ටිකක් දීලා අම්ම කියනවා නම් ලිපසිනව වතුර දිනව පුළුවන් නම් මේ බටි ගන්න කාපන් කියලා දෙනා වගේ වැඩක්. ඉතින් ඒ නිසා අද කාලේ හැටියට බලනකොට මේවා ප්‍රවේශමෙන් කතා කරන්න ඕනේ. මම කතා කරන්න බැරි මට්ටමකට ගිහිල්ලා තියෙනවා. හැබැයි කොච්චර කවු මොනවා කිව්වත් ඒ තමන්ගේ මේ සරල ස්වභාව සම්පන්න ස්වභාවික විනයගරුක ජීවිතයේ 100ක් ඉන්න පුළුවන්. මොකද මම ලෝක හැම තැනම ඇවිදින ආමතු කෙනෙක්. මට කවදාකවත් ප්‍රශ්නයක් ඇවිල්ලා නැහැ. අනාලේ හම්දුරෝ මම ඇමරිකාවේ හම්බුනාට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ වහන්සේ දකින්නම පුදුමාකාර බයක හිටියේ. මේ ඇවිදින කට්ටිය හරියට කරුණු හොයා ගන්නවා. මේ සාමාන්‍ය හම්දුර නෙවෙයි අපි. අපි සුවිශේෂී කට්ටියක්. අපිට මේ සාමාන්‍ය වෙන එකකට ප්‍රශ්නයක් නැහැ. අපිට අපි මම බොදු අමාරුවක් මට ඔබ වහන්සේ ඇමරිකාවේ දැක්කට පස්සේ මම දන්නවා ඔබ වහන්සේ කවදාකවත් මේ නීති කඩාගෙන නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. මේ වැඩේ කරන්න පුළුවන්. යම් යම් අපහසුකම් ටිකක් එනවා. ඒක ඉතින් කවදාලි තිබ්බත් එක එනවා. ඉතින් දැන් ඒක නිසා කල්ැතුවම හොරාට ඉස්සලා මේ වැට කිහිල් කරන වැට පැන්නට පස්සේ මෙමෙ එයි කියලා සල්ලි අත ගන්න පටන් ගත්තට පස්සේ ඉතින් ඒකට අදාළ සල්ලි වල ප්‍රශ්න ගොඩාක් එන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ මනසට කියා ගන්න විදියකුත් නැහැ. හරි අපහසුකටපත් වෙනවා. ඉතින් ඒකට අවශ්‍ය කරන දේ මූලික සලස්මම දෙන්න ඕනේ. ඒකට කියලා තියෙන්නේ ආගාරා අනගාරාච උභවඤ්ඤඤ නිසිතා සාදා ආරාදයන්ති සත්තම්ම යෝගක්ඛේම අනුත්තර. ගීකේ අතහරපොයත් අතනාරපොයත් අගාර අනගාර උභවඤ්ඤඤ නිසිතා. ඒක නිකා අම්ම කෙනෙක් දරුවෙකුට වගේ කුල දේවතාවුන් දිහා බලන්න ඕනේ. මේ ශාස්ත්‍ර කොහොමද මේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්නේ කියලා අහනවා. දානෙ ටික කොහොමද, සිවුරු කොහොමද, පින්නපාතේ කොහොමද, සීනාසනේ කොහොමද බෙහෙත් පිළිකර කොහොමද කියලා. ලේසි වෙන්නේ තමයි ඇන්ලොප් එකක් දෙන්නේ. ඉතින් ඒක මල්ලෙන් ගිහිල්ලා. ඉතින් ඒ නිසා ඒ දෙක ඒ දෙක අන්‍යෝන්‍ය වශයෙන් පිටන්න ඕනේ. අන්‍යෝන්‍ය වශයෙන් පිටවට පස්සේ දෙකොල්ලටම සමාන අයිතියක් තියෙනවා ශාසනය වෙනුවෙන්. හාමුදුරනේ විතරක් බෑ ශාසනය කරන්න ඕනකම තිබුණා කරන්නෙත් බෑ. කරන්නෙත් නැහැ. ඒකෝට තමයි ශාසනය රැගෙන අතරමැද දෙන්නත් නිවන් දකිනවා. එහෙම නැතුව මේ කෙටි ක්‍රම හොයන්න ගිහිල්ලා තමයි අපි මේ අපේ යුනිවර්සිටි එකේ ඉන්නකොට කියනවා මෙතන ෂෝට් කට් එකක් තියෙනවා ඒක ලොං කට් එකට වඩා ටිකක් දිගයි. ඒ ෂෝට් කට් එක. ඒ හැම ෂෝට් කට් එකම නෝමල් කට් එකට වඩා පොඩ්ඩක් දිගයි. ඒවට තමයි ෂෝට් කට් කියන්නේ. බුදුජානනාථේ සාරා සංකේ කල්පලක්ෂයක් පෙරම් පුරලයි දීලා තියෙන්නේ මේකේ අතුරු මාර්ග හොයන්න හදනවා නම් මේකේ මේ බින්ගිවල් හොයන්න හදනවා නම් ඒ කියන්නේ ඒ ඉතින් 33000 කරන්ට් එකත් එක්ක 60000 කරන්ට් එකත් සෙල්ලම් කරන්න හදනවා වගේ. මේ මේ කොච්චර විනයගරුක ජීවත් වුණත් අත්තරදි සිද්ධ වෙනවා. ඒ අත්තරදි ඒක කරන දෙයක් නම ඉව හැකි වෙච්ච ගමන්ම කරන්නේ අත්තරද සමාවිල්ලගෙන අපි නැවත ආයති සංගරේ පිටනවා. ඒකට හැම වෙලාවෙම සංඛ්‍යාවට අවශ්‍යයි. නමුත් මේ වෙයි කියලා හිතලා හොරාට ඉතලා කෙහෙල් කරන වැඩ පණින්න ගියාම ඒ හොඳ වැඩේ ඒගොල්ලොත් එක්ක ඇසුර පොඩ්ඩක් අයින් කරලා කරන්න බෑනේ, බේරන්න බෑනේ. අතේ තුලින් තියන්න එකයි තියෙන්නේ. ඒ නිසා මුදල් විතරක් නෙමෙයි ප්‍රශ්නේ. ඒ වාගේ මාතෘකා කීපයක්ම තියෙනවා. අපි ඒව එන්නේ ඉස්සෙල්ලා ඇඟේ දා ගන්නවා. යම් හේකින් මෙහෙම වුණොත් කියලා ලෙඩේ එන්නේ ඉස්සෙල්ලා බෙහෙත් මල්ලේ දා ගන්නවා. දැන් මේ කතා කරගන්න බැරි තරමට මේක ඉලන්නලා ගිහිල්ලා ඒත් මම හිතන්නේ ඔය අචාන් ඡා ට්‍රැඩිෂන් එකේ ඒගොල්ලෝ ප්‍රසිද්ධියම කරනවා ඒ වැඩි. මුදලට ගන්නෙම නැහැ. යණ යන තන ඕනම ලෝකේ ඕනම කෙනෙක් උදව් කරනවා. ඒකට මොකද දන්නවා ඒගොල්ලෝ මේ මුදල්ලත ගන්නෑ කියලා. නමුත් ඒ අනිත් පැත්තේ අය පටන් ගන්නකොට මේක මුදල්ලත කාලා පටන් ගන්න. ඒකේ 50%ක්ම වැරද්ද සංගීයන්නේ. කිසිය ලේසියට පහසුරත් අර අමෝහල් පූජා කරනවා, අමරතරම් පූජා කරනවා, හල්ලි පූජා කරනවා, බැංක account වලට සල්ලි දානවා. ඉතින් එතකොට ආහඳුරන්ට ඇත්තටම වෙලාවට බත් ටික කන්න නැහැ. අමුතු සල්ලි කවදාකවත් වෙන කරලා බත් කන්න යන්නේ. ආමුදුරන්ට ඕනේ බැංක account එක. 10ක් දෙන්නේ නැත්නම් කන්නත් නැහැ. ඉතින් ඒ නිසා ඒක මම හිතන්නේ අපි කතා කරලා දැනකට යන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා වදී මේ පද්ධතිය වලට හානි වෙන්නේ නැති වෙන විදිහට තමන්ගේ ಗುಣ හුවා දක්වන්නේ නැති විදිහට පොතේ මෙහෙමයි තියෙන්නේ කියලා කියන එක තමයි දැනට තියෙන එකම ක්‍රමය. නමුත් මගේ පුද්ගලික දැනුම තමයි හරි හැටියට දන්නවනම් දැනට පැවිදෙන තරුණ පිරිස් ගොඩාක් කැමති ඒ තිබුණු පරණ ක්‍රමයට යන්න. හරියට කැමති කට්ටිය ඉන්නවා. ක්‍රමයක් නැහැ කියලා හිතන්නේ. හරියට ක්‍රමෙ පින්නොත් යනවා. පිටිකන ගෝපක සභාව කියලා ආරක්ෂා කරන සභාවක් ඉන්නවා. ඒ සභාවල් විතර කට්ටයෝ නැහැ මුළු ලෝකෙම. මම දැකලා තියෙනවා හාමුදුරු අපහසුරපත් වෙලා තියෙන අය ගෝපක සභාවල වැඩ නිසා මහසි මධ්‍යස්ථානයේ වෙලා තියෙන වැඩ සමාවෙන්න මම මෙන්නම් වශයෙන් සඳහන් කරනකොට මේවා ජාත්‍යන්තර තැන් මේකමයි ගෝයන්ක සිස්ටම් එකේ හාමුදුරුවෝ ගන්න නැති කිසි බාධාවක් නැතු යනවනේ ඈ නෑ නෑ ඇත්තම නෑ සංවිධානය කියන්නේ මානපාක්ෂිකයි හිතන්න එපා මේ සංවිධාන සහ හොඳ කියන වචන දෙක එකම කොලේ කියන්න පුළුවන් කියලා. ලියන්න බැරි තරම් පහරයි. ක්‍රිෂ්ණමූර්ති තමයි ඒක පැහැදිලිව කියේ සංවිධාන ඒක සියල්ලම මාර්ගපාක්ෂිකයි. නිවන් දක්වාට සංවිධාන වෙන්නේ නැහැ. ඒක නිසා මේකෙත් ඇති මේ ලයන්ස් ක්ලබ් කියලා එකක් තියෙනවා. සිංහෝ කවද්ද ක්ලබ්ස් කැවුවේ? කවදාකවත් දැකලා තියෙනවද? මේ ක්ලබ් ගහන එක සිංහෙක් වෙන්න බෑනේ. සිංහයෝ දෙන්නේකට එක ගුහාවෙ ඉන්න බෑ. බුදුහාමුදුරුවෝ තමයි ලයන්ස් ක්ලබ් එකේ ඉස්ලාම ශාක්‍ය සිංහ දෙන්නෙක් එකපාර යන්න එපා කිව්වා. ඔයගොල්ලෝ හොඳට මතක ඇති 69ක් හතන් වංශල හදලා කිව්වා දෙන්නෙක් එකපාර යන්න එපා කියලා. ඒ මොකද? අවශ්‍ය නැහැ. සංවිධාන අවශ්‍යත් නැහැ. ඒ සංවිධාන වල ඉන්න කට්ටිය නිවන් දක්වයි නෙවෙයිනේ. ඉතින් ඒගොල්ලන් මේකට නියකඩ නැතලව කණ්ඩායි කියලා. ඔය පොඩි පොඩි පොඩි දුරකම් ගියාම කෙලවරක් කරන්න බෑ. ඒ නිසා මේක අපි තේරුම් ගන්න මේක සංසාර දුකේ කාංශයක් නේ. ඒක අපිට මේ අංග සම්පූර්ණ සංවර සංවිධාන හදන්න පුළුවන් කියලා බලාපොරොත්තු ඇති කරන්නවක්වත්. ඌව නැතිනම් අපිට මහානකම් කරන්න බැරි කමක්වත් කියන එක නෙවෙයි. මේක සංසාරේ හැටි මේක හදලා තියෙන සැප පිණිස නෙවෙයි. විශේෂයෙන්ම මුදල හැදලා තියෙන සැප පිණිස නෙවෙයි. මනුෂ්‍යයා මේ මුදල් උපයගත්තට පස්සේ තමයි මේ ගොඩාක් අසහන ඉන්න පටන් ප්‍රධාන ප්‍රශ්න තුනක් තියෙනවා කියන විවාහය මුදල් මේ වගේ දේවල් නිසා තමයි මනුස්සයට අද තිරසනෙකුට නැති අසහන එන්න පටන් ගත්තේ මේ මේ වෙන්නේ ඉස්සෙල්ලා මිනිස්සු ගාව මේක තිබුණේ නැහැ ශිෂ්ටාචාරය කියන්නේ මේක තවදුරටත් යහට යනවා ඒ නිසා මේ මුදල් සහ විවාහය නිසා සමීක්ෂණ කරලා පෙන්නනවා අද දවසකට විවාහ රෙජිස්ටර් වලට වැඩිය දික්කසන රෙජිස්ටර් වෙනවා ඒ යන්නේ වැඩි අසාර්ථකයි කියලා කසාදේ බැඳලායි කියලා ඉන්න දෙන්නත් කන්‍යම් මරණ්‍යම් කියලාගෙන තමයි ඉන්නේ. ඔලු අයියෙන් ඔල්ලා නිකන් කොහොම මෙහෙම මෙහෙම කරන්නේ නැතුව අයියෙන් ඔල්ල ටිකයි කියන්නේ. මේ අසාර්ථක වැඩ. ශිෂ්ටාචාරය ඉස්සරහට යනකොට අසාර්ථක වැඩ. එහෙනම් අපේ දරුවන් අපික පතනවනේ. නිසිකලට විවාහ කටයුතු වෙන්න ඕනේ, සල්ලි මුදල් ටික ලැබෙන්න ඕනේ, තාන්න මාන ලැබෙන්න ඕනේ කියලා. ඉතින් මේක තමයි කියන්නේ විසම චක්‍රය කියලා. මුද්‍රජන කියන්නේ මේකට සංවිධාන වලින් කැඩෙන්න බෑ, තනියම කඩන්න බලන්න. තනියම කඩන්න කියන පස්සේ ආයෙත් මුදල් ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා අපිට ගෝපව සභාවක් ඕනේද? ඕනේ. හැබැයි ඒක ආධිනව නැතුව නෙවෙයි. ආධිනව නැතුව නෙවෙයි. මම මේ පුරුමේ ඉන්න කාලේ මම දැක්කා. ඒ ස්වාමීන් වහන්සේලාට පූජා කරන්නේ බෝතල් කරන්නේ. මුදල් විල් බැලක් වලින් ගේන්නේ. නමුත් අන්තිමට මොනව වෙනවද කියලා Taman ඕන දෙ වෙනවද නැද්ද කියලා එක වෙනම ප්‍රශ්නයක්. ඉතින් ඒ වගේ මේවා මේ මේ මේ මුලපටන් අග දක්වාම දුක් දෙන ධර්ම මේවා. ඉතින් ඒක අපි පොඩ්ඩක් හිටුනොත් පොඩ්ඩක් දුක්, මැදිහරට හිටුනොත් නැද හරියක් දුක්, ගොඩකට හිටුනොත් ගොඩක් දුක්. එකෙන් කියන්න බෑ කියන්නේ මේක මේ මුදල් නිසිසේ පාවිච්චි කරලා ශාසන සේවාවක් කරන්න බෑ කියලා කරත හැකියි. ඒ වගේම අපිට ගෝප සභාවක් ඇති කරන ඒගොල්ලන්ගේ වැඩ ගන්න බැරිත් නෑ. නමුත් ඒක ඒක මේ භාවනා කරනවා වගේම ක්‍රියාවක් හැම වෙලාවෙම ළම සිට සීයේ අවතියෙන් මේ වැඩ කරනනම් ප්‍රශ්නයක් නෑ. ඒකත් මට කරලා දී මම මගේට බලගෙන කියපු ගම පිටපොට ගියා. ඒ නිසා මේවා දැවෙන ප්‍රශ්නයි. අවනත් මම දැන් සයිට් එකේ ඉන්නවනේ ඉතින් මම ඇහෙනවනේ මම කියන ඒවා. මම ඕලදාන ප්‍රශ්නක් නෙවෙයි. මම පාරක්ෂෝදී කරලා අධ්‍යයනයේ සාපෝස් එකයි දෙන්නේ කොහොමද වේදේ කරලා ඒ උදේ චිත්‍රණියව ගන්න නතර වෙනවා සිටින. ඒ නිසා ප්‍රතිමා විස්තර කරන අවස්ථාව තුළද අධිකාරී ශක්තිය මාතෘ කුමද මෙවන ආරම්භ කරන මාවාස භාවනාවක සාධාරණ අනුග්‍රහයක් දැක්වීමට වැඩි කොට කෙලෙස් නිසා නම් කාර්යයේ විශේෂණ කරනවා. ඒක රෝග වේදනා සංඥා විවස්තක පැමිණ දින නිද සතර පවන අවස්ථාවේ අප අතනින්නේ අවාංශයේ මොහොතේ ආයතනවල අනුමුදනාට පවාදේ කරන්නේ. බුදුනාසේ අවසර මහා දීපයේ ඉස්සරේ නම් පාවසකව මතය. මේක එක්කම කෙලෙස් ඇතිවීම සිදු නොවන යථාභූත ඥාන දර්ශනයේ ನಡೆಯುವಬೇಕು ಬರಬಹುದು ನಟಿ ಅವಧಿಯಾಗುವುದು ಮಾರಾಟಕ್ಕೆ ನಡೆದರೆ ಅನಂತರಾಗಿ ತವದ ಶೂನ್ಯಕಾರಕ್ಕೆ ಪ್ರಾಣಕ್ಕೆ ಬಾಹ್ಯ ಮಾತ್ರಕ್ಕೆ සිත මනෝවිඥාන මාත්‍රේ නැවති ඇදේ මනසේ මූල ලක්ෂණය අනුකරණය නොදැනී ජවසිතාකාර ඒ හිත නොදොර අපට ඒකාකාර අරමුණු බලව දැනේ මනසේ මෙදින සිද්ධ බලාගෙන කෙලෙස් ඇතිවන සිදු නොවන යථාර්ථ ඥාන රසය පහළ වෙනවා. යථාර්ථ රසය පහළ කරගෙන සඳහා ඒ පිළිබඳ මෙමිරීමක් අවශ්‍ය වෙනවා. ඒ ශ්‍රද්ධාවට වැඩි සිටින මේ පහළවන නැත්නම් සිත සමාධි කරන විට මෙන්නේ කියන කගේ අදසි උකාර ගන්න. උපහාසයේ දේශනා කරනවා. එතන මේ වගේ ගොඩාක් ප්‍රශ්න ගොඩක් එරිකරා මහශීක්‍රමයේ හඳුන්ලා දෙන වෙලාවේදී ලංකාවේ වජිරාරාමයෙන්ම ඒ පොත ඔක්කොම මුද්‍රණය කරලා තිනවා. මේ අපි කරන්නේ හිතරවට ගැනීමක් මේ හිත පාළුවට යනවා කියලා කියන්නේ මේ ශූන්‍යතාවයට යනවා කියලා කියන්නේ භවංගයේ මේක නිින්දක් ඒ නිසා මේක නිකන් රවට ගැනීමක් කියන එක මේට වැඩි බොහෝ විචිත්‍රව ලියවිලා තිනවා කැමති නම් ඒ පොත් අරගෙන කියවන්න පුළුවන් ඉතින් ඒකෙදී මේකෙම හැමදාම ඉන්නවනම් මේක පිළිගන්නව ඇත්ත නමුත් අපි සාමාන්‍ය ලෝකෙට යනවනේ මේ භාවනා කරන ගමන් අපි කණුදෙනු කරනවා පොළට යනවා මිනිසුත් එක්ක කතා ඒකට අපිට තේරෙනවා නම් මේ භාවනාවේදී නෝක භවංගි කියන්නකො එතන මොනේ හරි කමන්නේ ඉතින්දා ජීවිතේ අපේ මේ මිනිසුත් එක්ක කියන ගැටුම අඩු වෙන ගතියක් පේන්න තියෙනවා නම් අනවශ්‍ය ඇඟැණුකම් අඩු වෙන ගතියක් පේන්න තියෙනවා නම් සමාජයේ දිහා බලනකොට සමාජයේ තියෙන වැඩ පිළිබඳව අවධිය වැඩි වෙන ගතියක් තියෙනවා නම් අරක භවංග උනත් කමන්නේ කියලා මම කියනවා මේ භාවනා කරන ජීවිත විතරක් නෙවෙයි අපිට තියෙන්නේ. අපි මේ මේ මේ කියන වචන ටික පාවිච්චි කරනවා. ඒ එදිනෙදා වැඩවලදී බලන්න මේ කරගෙන යන වෙලාවේදී හිතනම් මනෝවිඥාන හිරුණා වෙච්චාවයිකෝ. භවංගේ හිරුණා වෙච්චාවයිකෝ. සමග එදිනෙදා කටයුතු සම්මා වාචා වැඩ කරනවාද කියලා බලන්න. එදිනෙදා සම්මා කම්මන්ත වැඩ කරනවාද කියලා බලන්න. එදිනෙදා ජීවිත සම්මා ආජීව වැඩ කරනවාද කියලා බලන්න. ඉතින් එහෙනම් මේකේදී ප්‍රතිපල නැතුනට බාහිර ප්‍රතිපල තියෙනවා. මේ දෙක එකතු වෙන එක හිමීට හිමීට වෙයි. මේක මේ පළවෙනි වතාවට ඇතුළු ප්‍රශ්නෙම වගේ ප්‍රශ්න රාශියක් තියෙනවා. මේ භාවනා කරනකොට මෙන්න தত্ত্ব පිළිබඳ දෙන අර්ථකථන. ඒක ඇත්තට විවුර්ත මාතෘකාවක්. අපි දන්නේ නැහැ මේ නිින්ද කිතකට බවංග හිත කියනවාද ශූන්‍යතාවය කියනවාද කියලා. නමුත් ඒක වෙලා තියෙන්නේ ඒක හැම ගදා කාලයක නිින්දක නෑනේ අපි ආය අවදිලා ආය යනවනේ. මේ විදිහට මේ නැවත නැවත තොක තොකන් කණේ කණේ කියනකොට කිසිම වැරද්දක් yaadෙන්න විදියක් නෑ. ඒ ඔක්කොම කැටි කැටි අවත හදනවා. කාටකොටම අනානා නැවත බෙදනකොට ওই කියන විදිය ප්‍රශ්නයක් එන විදියක් නෑ. ඒ නිසා මේකේ අජත්ත බහිද්දා සැලසුම සැකසුම ගැළපුම හැම පරිච්ඡේදකදීම සර්වඥාන්සේ දේශනා කරලා තියෙනවා. ඒ බහිත්තා කොටස භාවනා කරන කෙනා නෙවෙයි gedara යටත් තියෙනවා. භාවනා කරන කෙනාට තියෙනවා භාවනාවේදී නම් මට එච්චර ප්‍රගමනයක් නැහැ නිකම් පිටිට ගිහිල්ලා ඉන වෙලාව වගේ තියෙනවා. නමුත් එදිනදා ජීවිතයේදී කාලානුරූපව මේ වෙනස වෙනවා. ඒ නිසා සර්වඥාන්සේ දේශනා කරනවා යම් කෙනෙක් සිල්වන්තද නැද්ද කියලා දැනගන්න ඇසුරෙන්මයි කියන්න පුළුවන්නේ එහෙත් කෙටි කාලයක් ඇසුරෙන් නෙමෙයි බොහෝ කාල ඇසුරෙන්. ඒක නිසා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ සීලයෙන් බලතැකි කේල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ. ඒක කිසිම වෙනසක් වෙන්නේ නැතුව කවුරුහට කියනවා නම් මම නිවන් දැකලා තියෙනවායි කියලා විශ්වාස නොකරන සර්වඥාන්සේ අපට ලයිසන් දීලා තියෙනවා. වෙනවනම් එළියෙත් පේන දින ඇතුළත් පේන දින. ඒ නිසා කරගෙන යන්න බලන්න මේ තමන්ගේ වෙනදට වැඩිය වචන කතා කිරීමේදී ක්‍රියා කිරීමේදී ආජීවය පිළිබඳව අවතිය සතිය වැඩි වෙනවා නම් මේක ප්‍රතිඵල නැති වුණාට ඉදිරියට යන්න ඒක ප්‍රමාණවත් කියන එකයි මගේ නම් අදහස. ද්වාරයේ පස්ස සූත්‍රය අනුව පෞද්ගලික කුසලකසා දැනගන්න සීම වේදනාවක් ඇති සමාන රටාවක් නේද? බුද්ධත්ව හොඳට කරා කියනවා නඩුවට කරන්න එපා කියනවා. ඇත්තම අවබෝධයට අවශ්‍ය හොඳරක්ෂා නරකට දෙකම අවශ්‍ය වෙනවා නේද? මොනවද සම්පූර්ණ කරන්නේ? ඒක ඇත්තට මේ ඔයගේ කරන්න කිය ගමන් අති විශාල ප්‍රශ්නයක් මතුවෙනවා. අපිට මේ ලෝකේ හරි වැරදි හෝ එක්කෙනෙක්ගේ සංසාර ගමනේ මුලයි යගේ ගලපන්න බෑ. තමන්ගේ භාවනාවට අදාළ කොටස ගත්තොත් ප්‍රශ්න මතුවෙන්නේ කොහොමද කියලා උත්තර දෙන්න පුළුවන්. ඒ උත්තරේ ਸਰව සාධාරණ තම ජන විඥාණයට දාන්න පුළුවන් උත්තර නෙවෙයි. ඒ වගේම මුල් කාලේ මම ළඟ තියෙන අගයන් ආඩම්බරයන් එක අවසාන කාලේ මගේ ආගයන් ආඩම්බර සමානක් නැහැ. මේ අනිත්‍යතාවයට මේ වගේ අනිත්‍ය සංඥාවට මේ වගේ ඉඩක් නොතබ යන්න ගියොත් බුදුහාමුදුරුවෝ මෙතන කියන එක මෙතන බොරු කරලා තියෙනවා. ඕනම බුද්ධ වචනයක් කරන් පෙන්නන්න ඒකට විරුද්ධ වචන වෙන තැනක බුදුජානනාචන දේශනා කරනවා. ඒකයි මේ සජීවී මේ ධර්මයේ. එක තැනක ආත්මයි කියලා තියෙනවා, එක තැනක අනාත්මයි කියලා තියෙනවා. ඒක දිසයි ඔබ සාක්ෂාත් කරලා බලපන් බුදුහාමුදුරන් කියන ප්‍රමාණය කියලා තියෙනවා. ඔබ සාක්ෂාත් කරනකොට ඔබට තේරෙයි බුදුහාමුදුරු දීලා තියෙන්නේ මේ මැරිච්ච ධර්මයක් නෙවෙයි සජීවී ධර්මයක්. අවස්ථානුකූල යෙදෙනක උඹේ වැඩි. යොදනකොට ඒකට තේරෙනවා මේ ධර්මය අනේදී මිනිසුන්ගේ වැඩක් මිසක් පොත්පත්වල කට්ටියගේ ඇති වැඩක් නෑ. ඒගොල්ලන්ට ඕන තරම් පේනවා ambiguity of realization මේ සත්‍යයේ තියෙන හොරස් පරස්කතිය. ඒක හොරස්ම තමයි. ගොඩ ඉඳලා පින්නන්න හදන අයට හොරස් තමයි. බහැලා බලන කට්ටියට ඕන තරම් එකේ පණ තියෙනවා. ඉතින් ඒක නිසා මේක හොඳ නරක හෝ සාධාරණ සාධාරණ හෝ යුක්ති අයිති හෝ ද්වේතාවය හෝ අද්වෛතතාවය අපිට මේ සමාජයකට කියලා දෙන්න බෑ. අවශ්‍ය ප්‍රශ්නේ විහරගන්න වාසියට එන විදිහට පාවිච්චි කරන්න, ටෙන්ෂන් එක අඩු වෙන විදිහට පාවිච්චි කරන්න, ආතතිය අඩු වෙන විදිහට පාවිච්චි කරන්න. එතකොට ඒකේ අත්ලක් තියෙනවා. දසවන් සෑහසිතේන ක්ලේශය. එසේනම් පින්නේ සිතාගෙන සිටින ක්ලේශය. තණ්හාමාන දිට්ඨි නිස්සිත හැම දෙයක්ම කෙලේශයක්. ඒ නිසා අපිට හිතවිලි තියෙන්න පුළුවන් තණ්හාමාන දිට්ඨි අයින් කරන එක. ඒක සර්වඥාන්ස කියන්නේ ආහාර නිසා ආහාර උදව් කරන ආහාරය අයින් කරපන්. තණ්හාව මුල් කරන තණ්හාව අයින් කරපන්. ද්වේෂය මුල් කරන ද්වේෂය අයින් කරනවා. එතකොට අපි ඒ වගේ අයින් කිරීම සඳහා පහළ කරන හිතවිලි හිතවිලි තමයි. නමුත් ඒවා මේ තණ්හා මාන දිට්ඨි අයින් කිරීමට කරන දේවල්. ඒ වගේ හරියට මේක ඔක්කොම හිතවිලි කෙලස්ත කියලා හුවොත් ධල වශයෙන් කියතයි ඔව්. මොකද උග දෙනෙක් එක පාවිච්චි කරන තණ්හා මාන දිට්ඨි වඩන්න. එහෙමනම් එහෙම තමයි. නමුත් බුදුහාමුදුරු දේශනා කරන දේ දේශනා කරන්නේ මේ ක්‍රමයටමයි. ඒක තණ්හා මාන දිට්ඨි අයින් කරන්න. ඒ හිතවිලි ඒ හිතවිලි විසින්ම කාබාසිනිය වෙන හිතවිලි જાතියක්. අර වගේ හැත්බැතෙනව නෙවෙයි නිසා ප්‍රයෝජනේ සලකලා මේ වචනේ පාවිච්චි කරන්න. පිටුම දර්ශනය. මට රාගයේ පසුවන එහෙදරි ශ්‍රී මෙයන් අගන ආවරණ සත්‍ය ඇයට කවරාකාරයෙන් දෙමීද යන ප්‍රේෂ නදී කියලා ගන්න. පළවෙනි වාක්‍යය වුණේ මට ධර්මයේ පසු වෙන ධර්මයේ සිටි. මෙවැනි අදරා භාවනාව සතිය ඇයට කවර ආකාරයකට ගැහේ සියල්ල දේශනාදී. පුළුවන් තරම් දරුවෙක් නැති අම්මා කෙනෙක් සිටින්න බෑ අම්මා කෙනෙක් තමයි දන්නේ. එහෙනම් දරුවා ඉගෙන ගන්න. මට දරුවෙක් ඉන්නවා මට දරුවන්ට උගන්වන්න කියපු ගම අම්මා අප්පා නෙවෙයි ගස වහලේ ගස මොකද ගහලේ වෙනවා. ඇයි මගේ දරුවා විතර උගන්න තියෙන අල්ලපු ගෙදර දරුවට මොකද්ද තියෙන උගන්නන්නට නොඋගන්නට තියෙන අවශ්‍යතාවය. ඉතින්ගේ මාතය තනියම පුත ඔක්කොටම උගන්නවා. උගන්නන්න තියෙන හොඳම වැඩ තමයි වැඩක් උඹ බලාගනින් මට භාවනා කරන්න තියෙනවා කියපු ගමන් ඉනියතේ. අනේ එන්න බබා මං විදියට වාඩි වෙන්න බද්ද පරියන්කේ ගහන්න ඔළුව කෙලින් තියාගෙන කියනකොට ඇදී ඵලයන් අම්මා යන්න කියනවා. <laughs> එනේ ඔය වැත්තකට එන්න ඔය වැඩ බලාගන්න මට පොඩ්ඩක් භාවනා කරන්න තියෙනවා කියන්නේ ඒ නිසා ඒ දරුවා නෑ වාගේ කටයුතු කරන්න. දරුවට හරීම පහසු. ඇත්තටම ඒ ලොකම ලොකු දෙයක් අම්මා දරුවට ඒක. අම්මටත් ඒමයි. දරුවන් ඇති අම්මාලා දරුසොන තල්පෙන්නාලා දරුවන් නැති අම්මාලා නිකන් දිරිදි බුම්මාලා කියලා තියෙන. අනේ නිකන් දිරිදි බුම්මාලා කරපොදු දෙන්න දරුවන් ඇතුව ඉඳදී ආයෙත් ප්‍රශ්නේ. මම දැන් මා සාධාරණයි මේ කියන එක මොකද අම්මා කෙනෙක් කියලා හිතලා මම ඇසියුම් කරා. ඒක මම දන්නේ නැහැ. නමුත් කියන්න තියෙන ඔච්චරයි මේ අම්මලා අර මං මේ ඒ පොත ඒ අම්මා කියනවා අච්චු ගහම දෙන්න ඕන කියලා මං හිතුවේ ඊමේල් කරන්න කියලා මයින්ඩ්ෆුල් ෆැමිලිස් වලට. එයා ලියලා තිනවා for meditating moms and dads. ඒ පොතට දාලා තිබුණා යටින් කැලලක් don't sit upon your children කියලා. මයින් අහලා තිබුණා ස්වාමීන් වහන්සේ මේ uh, for meditating moms and dads don't sit upon your children එහෙම නැත්නම් guidelines for meditating parents මේ දෙකේ කොයි නමද හොඳ කියලා ඊට පස්සේ මම ගාව guidelines for meditating parents කියන එක දාපන් කියලා මොකද මේ භාවනා කරන හැම අම්මා තාත්තම ඉඳගෙන ඉන්නේ දරුවෝ උඩ ඉතින් උන්ට මල වාතයක් නෙමෙයි මේ පිළිතකට කියලා වාඩි වෙනකෝ තමන්ගේ වැඩි පැත්තක දාලා මේ දරුවන් උගන්නන්න හදනවා ඒ අම්මලා හිතනවා මේ දරුවා මම කියලා ගත්ත එකක් මේ. මේ ආම්බයක් නෙමෙයි. මේ කාම සේවනයේ අතුරු බලයක් නෙමෙයි දරුවා කියලා කියන්නේ මොකෝ මේ මම මේ දරුවෝ හිතාගෙන කාම සේවනය කරන්නේ. පිස්සු. ඒ නිසා ඒ බැඳීමක් තියෙන එක ආකර්ණාවේ මෛත්‍රියෙන් කරන්න. ඒකට හොඳම වැඩේ මම දන්නවා. මගේ අම්මයි අප්පච්චි භාවනාවට මට උදව් කරේ මොකද? ඒගොල්ලෝ භාවනා කරා නැද්ද නැහැ මට කවදාකවත් කියලත් නැහැ. පෙන්ෙන්න කරලත් නැහැ. ඉතින් මගේ පාර මම හොයාගත්තා. මාත් දැනගත්තා කාටවත් පේන්න කරන්නේ නැහැ. ඒකට ඕන එක හොයාගෙන යයි. එච්චරයි. මම මේ මවුසේ නැසක් නැතුව නැතුව නෙමෙයි. මේකට මේ වැඩි හරියන්නේ නැහැ. බැඳීමක් ඇති කරන මම මෙයාට උගන්වන්න කියපු ගමන් මේකම ඇණයක් වෙනවා. ඒක නිසා නැති විදියට කටයුතු කරගෙන යන්න කවුරුරි ඇහුවොත් එහෙම කෙනෙක් කියන්නේ මත්තම් මේක තේරෙන්නේ නැහැ මම ඉගෙන ගත්තේ අහවලාගෙන් අන්න ඒක පොඩ්ඩක් ගිහලවත් හම්බ වෙන්නේ. ඉතින් මම බැලුවේ මේ පොතේවත් කියලා හම්බ වෙන්නේ කියලා යාට පූර්ණ නිදහස දුන්නොත් එයා ඉබේම යම්මව තාත්ත ගුරුතනතරට එයාපත් කරගන්න. Taman විසින්පත් කරන්න කිය ගමන් ගාකලඩ ගලපෙන්නේ. ඒක නිසා මේක මේ පරම්පරාවෙන් පරම්පරාවට දුවන ප්‍රශ්නයක්. අනුකම්පා මෛත්‍රිය තිබුණාට මේ වැඩේට අනුකම්පා මෛත්‍රිය විතරක් තිබිලා බෑ. ඒ දරුවා නැති බව තරකලා නැත්නම් භාවනා කරන වෙලාවේ දරුවා අමතක කරන්න පුළුවන් නම් තමන්ගේ භාවනා බොහොම ශීඝ්‍රයෙන් ඉදිරියට දියුණු වෙනවා. දියුණුවාට පස්සේ ඒක mind to mind relationship telepathic system එකට මනසෙන් මනසට ධර්ම යනවා. ඒකට කියන්නේ සයිලන්ට් සර්මන් කියලා. නිහඬ බණක් ඇහෙනවා. ඒ නිහඬ බණ අපි කියන බණ වලට වැඩිය බොහොම ශක්තිමත්. ඒක අපි විශ්වාස කරගෙන යනවා. Passive teaching. ඔව් පැසිව් ටීචින් කියලා කියන පැසිව් ගමී කරන්නේ. මේකට මේකට කියන්නේ නිහඬ බණක් කියනවා. එහෙම නැත්නම් සයිලන්ට් සර්මන් එකක් යනවා. එහා ඒක කියනවා your behavior is more louder than your words කියලා. බහැසිටෙන දේ දරුවට හොඳට කොමියුනිකේට් වෙනවා ඔබ කියන දේට වැඩි බොම. කනට නෙමෙයි ඇහෙන්නේ. නමුත් මේ loud කියන වචනේ පාවිච්චි කරනවා your behavior is more louder than your words කියලා. ඒක නිසා ඒ දෙමාපියන්ට හැංගීම තිබුණාට පෙන්වන්න නැතුව තමන්ගේ වැඩ ටික හොඳට කරගෙන ගියාම දරුවා හොඳට මේ අපර සහයෝගයක් දෙනවා ඉගෙන ගන්නවා. ඒකට කිට්ටුවෙන් යන කතාවක් මේ ඉන්දියන් කට්ටිය තමයි ගොඩක් කියන්නේ. මේ අම්මට හම්බෙච්ච කුරුඳුලි දරුවා ටික කාලයක් ගියාට පස්සේ අම්මට තේරෙනවලු කතා කරන්නයි කියලා. ඉතින් අම්මා හරියට වොරි කරනවලු. හැබැයි ඔක්කොම කන්න ඕනලාට අඬනවා, නිදා ගන්න ඔක්කොම කරනවා. ඉතින් අම්මත් සීලු කරන්න තියෙන දේවල් මේ දරුවා විසින් කර කර හිටියලු. මේ දරුවා හොඳට hina වෙනවා. අනිකට ඔක්කොම කරනවා කතා කරනවා. ඉතින් අම්මට හරීම අසහනෙක ඉඳලා තියෙන්නේ. හැබැයි අම්මගේ වැඩ හරීම නීට්ලු. හරීම ලස්සනට ඔක්කොම ගෙදර දොරේ වැඩ කටයුතු කරනවා. එක දවසක් අම්මා බනිෂකත් දාලා oven එකට මොකක්ද වැඩ කරන ටෝස්ට් වෙලා තියෙනවද? බබා කතා කරලා අම්මා බන් එක ටෝස්ට් වෙනවා කියලා. අම්මට පුදුම සතුටක් ගියාලු යකෝ මෝ කතා කරනවනේ. ඇවිල්ලා කළේ ඇයි පුතේ මට උඹ ඔච්චර කල් වද දුන්නේ. උඹට කතා කරන්න පුළුවන්කම තියෙද්දි ඒකද? You mind your bun is toasting you are. તો මෙතෙක් කල් වැරද්දක් තිබුණේ කතා කරන්න ඕනේ නැහැ. අදයි බනිසේ දවුතුනේ ඒකයි මම කතා කරන්නේ. You toasted buns talking. Unwantedly. කතා කරන්න ඕනේ මෙන්න මේ කාරණාවට. නිසා දරුවෝ අපිට උගන්වන බොහෝ වටින දෙයක්. ඒ දරුවන්ගේ පාරේ යන්නදලා ඒ දරුවන්ට කන්න දෙන්න ඕනේ බොන්න දෙනවා මවකෙන් වෙන්න ඕනේ තේ තියාගත්තට පස්සේ ඒ දරුවන්ට තේරෙනවා මේ තව ඒ මදුවට පටවන්න ගත්තොත් ගාක් කළාට කියනවා අඩුයි ඒ සයිලන්සර් මන් එක තමයි අපි පුරුදු වෙන්න ඕනේ. ඒකට හොඳ වැඩි තමන්ගේ භාවනා ක්‍රමය කරගෙන යනකොට ඉබේම අර ටෙලිපැතික් සිස්ටම් එකට වැඩේ සිද්ධ වෙනවා. මම දැන් විශ්ිනවා කියන අදහස මායාව දූෂණය. නමුත් මේ අදහස අවශ්‍යම සතිය රැඳීම සහ සත්‍ය ශ්‍රවණය කරනවා. right now does not have meaning as time itself does not exist. Time only exists as a time interval of comparison to another time. So right now does not have meaning. Also, brain will absorb information. It needs information from at least two time frames. One slice of the time frame does not make any sense to the brain. So then brain absorb information some of the information already are in the past. So this information are not from present anymore. But for convenience, brain considers this information as present information. ඒ නිසා මම දැන් මෙතන කියන මායාව. එසේම මම නැති කළා මම කියන මායාව අවබෝධ කරගන්න. මෙතන ප්‍රශ්නයක් අහන්නේ නැහැ. නමුත් මේ ප්‍රකාශය රැකගන්න වාසිය කතා කරන නිගස් සිංහල දෙවිදෙන නිගස් වාසිය උත්තර ඒක උත්තර දුන්නත් අදහසක් නැත්තම් මොකටද කියලා මොනවක් කරන්නේ ඒ නිසා මේක ටෙස්ට් කරලා බලන්න ඔය කරන එක ටෙස්ට් කරලා බලන්න දැන් මේක හරි උත්තරේ දුන්නත් ඉතින් තේරුමක් නැහැ නේ ඔය කියන විදියට ඒ නිසා මේ වගේ ප්‍රශ්න එන කාර්යයක් ඇත්තට මේ මේ අදහස මේක වෙන්නේ ප්‍රොපෝසල් එකක්. ඒ තමම ටෙස්ට් කරලා බලන්න. තව කෙනෙක් එක්ක දාන්න කිව්වම තව ඩයිමන්ෂන් එකක් එනවා. ස්පේස් ඩයිමන්ෂන් එක එනවා. ඔය ටයිම් ඩයිමන්ෂන් එකේ ප්‍රශ්නයක්. ටයිම් ඩයිමන්ෂන් එක ස්පේස් ඩයිමන්ෂන් කියලා කියන තව කෙනෙකුට දාන. ඒකට ඩයිමන්ෂන් එක කොම්ප්ලිකේෂන් ඩබල් වෙනවා. ඒසර ටයිම් ඩයිමන්ෂන් එකේ ප්‍රශ්නේ ස්පේස් කරන්න එපා. තව කෙනෙකුට දාන්න එපා. තමම ඩයිජෙස්ට් කරන්න. එතකොට තමයි තේරෙන්නේ ඒක තව කෙනෙක් එක්ක ස්පේස් ඇන්ඩ් ටයිම් විතරයි ලෝකේ තියෙන ඩයිමන්ෂන් දෙක. ටයිම් ඩයිමන්ෂන් එක දිගේ ඔක්කොම කතා කරන කෙනාට ඒක දිගට පරිශන කරනකොට ඔක්කොම අඩුව ගැටුම ටික ටික කරලා බලන්න. කරනකොට ඔක ඇත්තටම ගෙනියනවා තැනකට ගෙනියනවා. ඊට පස්සේ පුළුවන් යාර තව කෙනෙක්ගේ අදහසෙ උසන්න ස්පේස් යන්න. නැත්නම් අයින්ස්ටයින් දත්තා ටයිම් ස්පේස් කියලා වචනක් එයා ඩෙවලොප් කරා. ඩෙවලොප් කරේ මේකට උත්තර දෙන්නම කෙලවරකට යන්න බෑ. මේකෙ වෙන්නේ වර්තමාන මොහොත පණිනවා මානපාන වගේ සරල වැඩක් කරන්නේ නැතුව ෆිලොසොෆයිසින් යනවා habitually අපරාධ වර්තමාන මොහොතයි. ඒක නිසා මේකත් එක්ක කරගෙන යන්න වැඩ ටික කරගෙන යනකොට it will lead මේ යොමු කරන තියෙන විදිහට ලීඩ් කරાવી. එතකොට මේ සිටුේෂන් එක මේට වැඩිය හොඳ රිවීලින් හොඳට conspicuous වෙයි. ඒක නිසා මේ වගේ ප්‍රශ්න හැන්ඩල් කරන්න යනවා කියලා කියන්නේ chart wastage of time. ඒ වගේ I practice rising and falling factor my seat. Once I establish mindfulness, my mind feels as if it's uh, standing still and I am looking into another direction. Last morning, last morning I was able to get into that state and I found myself in yet another state which felt very peaceful, not running how the I was fully aware. I cannot say how long I was in that state, but then it was time to take the seat, I found I was in a kind of a soft lock. Uh, I waited till most of then left fall, and I found myself unable to walk past. That was more whatever it was that I wanted to keep my head down and not look up. Since my mind was in this state, I had my breakfast very I came back to the room, uh, to my room, and for a few more minutes, and then I found this state of mind slowly wearing off. So I reflected back on my morning state and how I came to that state, question, birthday. I accept that I may not be able to maintain this level of concentration that particular person can say that experience is being appreciated or questioned, or it is giving a answer or a question. So that depends, upon that only we can proceed. Is it that uh, experience appear like a, a uh, good thing does your mind appreciate it? Or it's a question, it's a problem, it is leading to unknown, or it's a problematic, which way it is being digested. That is very important for the processing of the question. आगे ऊपर वैसा बैठा जाता है तो वहाँ से ये टिका में समाप्त है तो वहाँ से विद्युत के सेवन कर मार्ग सरकार को में समाज है तो समाज है हमारा ऐसे गंदी मास में मदटे के साथ को का मगे रहा है एक समझ लो ये वे उपसन कैपिटल कार्य सुनने करने आगे है विषय के प्रयोग करना और साइंस नियमों को करते हैं निकाल सकते हैं ඒ සාදු සාදු සතරාමනස පෙර වැඩගන්න කන්නේ බලාපොරොත්තු රාශිය පිටේ ඇති. මෙව සති දෙකකින් අපේක්ෂාව පමණක් නැතුව කරන්නේ. ඊතා සති සිතේ චෛතසික බලයෙන් සිටින. ඔබ වහන්සේ කිව්වා අනුරාධපුර චෛතසික පස්දස් ඒවාගේ එක සංස්කෘතිය ඒකත් වැඩි කෙලස් ඇති බව පේනවා. මේ අවස්ථාව උදාහරණයක් බුදුරජාණන් වහන්සේ කමෙලේ උදාරසත් සාධක ගෙනෙන වහන්සේ ආචාර්ය මේ විද්‍යා ආධාරයෙන් වේ. දවසේ කෙවර ප්‍රදේශනේ අනිසූත්‍රයේ ඒක අවශ්‍යයි. සියලු යෝගීන් නිස්පර්ශක සකස්තු සකදායන් මණ්ඩලයේ සහ කල්‍යාණ යෝගීන් සුදුසුමනේ. උපවාසයේ දෙපාර්තමේන්තු විස්තර කරනවා. ආයතනකට අනුව සාකච්ඡා නිවාසයේ වෙනස්කම් කරනවා. සාදු සාදු සාදු. Thank you. Dear organizing committee, this is to thank you for your great job. The workshop was well planned and well organized. No doubt you would have taken many days and nights and your precious time to put these all together. While all of us meditate, there was one person missing most of the time. where all of us from the kind of Quran, this person was not in the kind of Quran, would have taken Quran at last. Never know he had to live over for him. We all know who was this person, Amarnath. Amarnath, who deserved much merit for this good cause. All the grand actions, concerns, and immense of obligations made this event success. Of course, we have a great team to work with. Needless to say, without Karthi, this will never happen. And This was still served me, served me, or most of others. I can see you have uh, considered many aspects where putting uh, together the time table. But still the time slot, 2.34 pm. For me, great and walking at least we are able to have flexibility to gravity, season to form step. This is the similar timetable for next week. Sorry for those who have other requests. Please accommodate their request, their request suggestion. I have a circle of yogis yogis to share our experience. It's for the please good information for please at Astral Group. If not, can we form a small group, groups, Facebook email, Skype or another form? Then Andrew Gandhi, who organizes the committee and all of our fellow yogis and yogis attending part, to project this group. සාදු සාදු සාදු එක්කෙනෙක්ව බැලලා නැහැ කියන්නේ ඔක්කොම වරදගෙන තියෙන්නේ කොහොමද හොඳයි කියන එක නෙවෙයි වැඩි තියෙන්නේ ඔක පොඩක් ඔය කාටරි කොන අහලා ටිකක් ඉදවලා අඬවලා එහෙම කියත්තම් මන්දිනිකා සතර පෙර නිමිති අඩු වෙයි. එච්චරයි කියන්නේ ප්‍රශ්න. අපි ඇවිල්ලා තියෙනවා 2යි 10ට. තව විනාඩි 20ක් විතර තියෙනවා කාටරි අඬන්න කරන්න හරි මේ තියෙනවා නම් ගිය අවුරුද්දේ මං කිව්වා අමරණන්ට අමරණන්ට කිව්වා මේ තැනක් තියෙන ඔක්කොම තියෙනවා මට කරන්න බෑ කියලා. ඊට පස්සේ මේ මල්ලීලරිය බද්දට පහසුකම් ටික තියෙනවා මගේ අදහසටත් පැටලලා ලියනවා අමරණන්ට කරන්න බෑ කියලා කියනවා. ඒ වුණාට මේ ඒකට අවශ්‍ය තොරතුරු ටික දෙයි කියලා. නමුත් ඒ එතෙන්ට එනකොට අමරණාත්ම දන්නේ අමරණාත්ගේ හිත ඇහිලා තිබුණේ මේක කරන්න ඕනේ කියලා. අනිකොල්ල ඇති පිටිපස්සේ ඒ නිසා මේක තනි කර අමර මාත්‍ර දෙන එක කැතයි ඒක මටත් කැල්ලක් ඕනේ ඒ කොයි විදියට වුණාද දන්නේ මම බලපෑම් කරන්න නැති වෙන්න මම හිතාන හිටියේ මොකද ගිය සැරේ මේ මම ඇත්තටම මේ බ්‍රිස්බේන් රිට්‍රීට් එක තමයි අන්තිම ඩිස්ඕගනයිස් රිට්‍රීට් එක ඒ නිසා මම මම ලෝක සාමාන්‍යයෙන් තියෙන ගෞරවය නිසා මොනක්වත් කිව්වේ නැහැ සංවිධානයෙන් අන්තිම දුර්වල රෙසිඩෙන්ෂල් කරන්න බෑ මට බෑ කියන්නත් බෑ. එහෙම තේ තමයි විශ්වනාම ග්‍රිෆිත් එකේ ෆස්ට් රිට්‍රීට් එක තිබ්බේ. ඒ සැරේ මට පන්සල්පක් ගොඩ වෙන්න ඕනේ. මම ආවේ කෙලිම රිට්‍රීට් එකට. කෙලිම රිට්‍රීට් එකකින් ගියා. ඊට පස්සේ තමයි අපි කෙරුවේ දැන් අද වෙනකොට මම හිතන්නේ මේ හැම ප්‍රාන්තික කට්ටිය ඇවිල්ලා ඉන්නවා. ඒගොල්ලන්ට තේරෙනවා එහෙම තිබුණට අද ඒක ඔක්කොටම ඕගනයිස් කරන්න පුළුවන් තරකට ඇවිල්ලා තියෙනවා. මේහා සමාන වෙනසක් පෙර දිනේ සුබෝධාරාමේ සිද්ධ වුණා. මම දවස් 3ක් ගිහිල්ලා බැන්නා. මෙච්චර දැනගෙන ඉන්නවා එක්කෙනෙකුට බැරිද මේක එකතු වෙලා කරන්න? ඇයි මේ ලොකු ස්වාමීන් වහන්සේට උදව් කරන්නේ නැත්තේ කියලා. ලොකු ස්වාමීන් නැති වෙලාවේ දැන් මේ වෙනකොට සති ගෲප් කියලා කණ්ඩායමක් හැදිලා ඔක්කොටම වැඩිය තාමත් සදී පැහැදිච්ච ගතියක් ඇවිල්ලා තියෙනවා. මම උගංගම මට බෑ කියන්න බෑ යන්න නැතුව. මම ගියාට පස්සේ මට තේරෙනවා ඇයි මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැත්තේ මේ මේ මේ මේ පොඩි දේ මේක කරත් පහසු වෙන විදිහට කමියුනිකේට් කරන්නේ නැත්තේ කියලා. ගියසල්ලි ඉස්සලා ඉස්සරේ මාව ගෙනියන්න කාර් දෙකක් එවලා තිබුණා. දෙකොල්ලක් ඇවිල්ලා දෙපැත්තකින්. එන සංවේදනේ නැහැ. දැන් නැහැ. දැන් ඔක්කොම ඇවිල්ලා තියෙනවා. ඉතින් අර ඒක වින්නට කමක් නැහැ. අපි එකෙන් ඉස්සරහට ගමනක් යන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ වැරදි තියෙන තැනම හදාගත්තට පස්සේ ඒ කෙනාටින් හරි ලස්සන මේ ප්‍රායෝගික වැඩපිළිවෙලක් යනවා. ඒ නිසා මේ අමරනාත් මේක තනියම කරන්න බෑ නමුත් අමරනාත්ගේ තියෙන පෞරුෂත්වය තමයි කෙරෙන්නේ. දැන් මේක ඇතුලේ වුණත් කතාව අඩුවීමට ඒ වගේ කාගෙන සුපර්විලියන්ස් එකක් ඕනේ. ඉතින් ඒකට යාව ලොකු සර් වෙනවා හදනවා කෙවිතක් අතේ තියාගෙන ඉන්න වෙනවා. නමුත් කාට හරි ඔතොරිටි එක තියාගෙන ඉන්න නැත්තම් කරන්න බෑ. ඒක නිසා අපි මාත් හිතනවා මේ වැඩ පිළිවෙල සාර්ථක වුණා කියන එක. ඉතින් ඒකට හැම කෙනාගේම සහයෝගය ලැබිලා තියෙනවා. නමුත් මේට අවුරුදු 3කට විතර ඉස්සෙල්ලා ඇහුවනම් මම මේ ටික කියන එකට නෑ. මං හිතේ මේ බ්‍රිස්බේන් තමයි අන්තිම ඩිස්ඕගනයිස්ම තැන කියලා. අනිත් හැම තැනක්ම මේට වැඩි ඉක්මනට ගියා. හැබැයි මෙච්චර දුර ගියේ නෑ අනික් එක තැනක. දැන් මේක මුළු ඕස්ට්‍රේලියාවටම දවස් 10ක භාවනා කරන්න පුළුවන් වුණා. ඒ වගේම හැම කෙනෙක්ම හැම ප්‍රාන්තයකම ගෙන්න ගන්න තරම් දක්ෂ වෙලක් තියෙනවා. ඒක ඇඩිලේට් වලින් කවුරක් කතාවේ නෑ. අනික හැම පැත්තෙම ඉන්නේ. ඒක නිසා ඇඩිලේට් වලින් ආ එහෙනම් මම මේකත් මේ මොකද්ද නම? ආ මම මේ ගෑණියෙක් කියලානේ ඒ දවස්වල හිතා හිටියේ මේ අක්ෂර ලියනවා කියන චන්ද්‍ර කියලා ලියන්නේ. මොකද මම ඉස්කෝලේ යන කාලේ යාළුවා හිටපු කෙල්ලෙක් තමයි තමයි චන්ද්‍ර. ගා වඳ ගහගෙන ඔක්කොම කරුවේ ඇත්තටම පව් උනේ මේව කියනකොට පව්. ඒනකොට මට මේ මේ ස්ටිලින්ගයක් මතක් වෙන්නේ නම කියනකොට ඒකෙන් වයර් මාරු වෙලා තියෙනවා. ඉතින් ඇඩ්ලෙන්නුත් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඈ ඒ ඒක තමයි කනගාටුවටම කාරණේ එලවන්න ඕනේ කවුරක්වත් ගන්න තරම් පිටරට කට්ටිය තනි කර වීසා දෙන්න හොඳ නැහැ. මේ කොහොම හරි මම හිතනවා ඒක නිසා අවුරුද්දක් අපි ආපහු දෙමු. දැන් ඇඩ්ලෙට් කට්ටියම හරි ආසාවෙන් ඉන්නේ තර්ඩ් රිට්‍රීට් එකම ඉන්න ඕගනයිස් කරන්නේ. අපිට සෙනකෝ අපිට දවසක් ඕනේ කියලා මේ හැරේ කට්ටියටත් ඉක්වල් කොටේෂන් එකක් දෙනවා. ගියපාර දවස් 10 10 අනිකාට දීලා තියෙන්නේ 5යි දුන්නේ. මේ සැරේ ඔක්කොටම දීලා තියෙනවා. මම හිතනවා මේ අවුරුද්දේ ඊගාව අවුරුද්දේ ඊගාවනේ ඊගාව අවුරුද්දේ ආයසර ඔක්කොම කට්ටිය එක තැනකට එකතු කරපුවාම ඒ ගන්න ගැම්ම ටිකක් ටිකක් අමාරු කාට කාටත් ටිකක් අර තමන්ට මොනදේ රුචිය හම් වෙන්නේ නැහැ. නමුත් ඒක තුනට පස්සේ අපි ගිහිල්ලා මේක සම්පූර්ණ මානවයට දෙන්න බෑ මේ ප්‍රශ්නේ. සම්පූර්ණ මුළු මානවයට මේ ප්‍රශ්නේ යන්න අපි මේ සිංහල බෞද්ධ තේරවාද ඒව මේව බෑ. ඔක්කොටම යන්නේ විවෘත මනසෙන් කටයුතු කරමු. එතකොට අපි කැප කරපු දේ අපිට ලොකු සතුටක් වෙයි ඉස්සරහට යනකොට. අතන ප්‍රත්‍යවල තමයි ඉස්ලාම එක පළවෙනි සැරේ අපි ඉංග්‍රීසියෙන් සිංහලෙන් දෙකෙන්ම කරන්න කටයුතු කරන්න ගියේ ඒකට තාම සංවිධායක මණ්ඩලයට එක නිකමනයකට එන්න බැරි වෙලා තියෙනවා. මොකද වැඩිම මේ ඕස්ට්‍රේලියානු කාර්ය උපමානයක් කියන්නේ පර්ත් වලට. ඒ නිසා ඒදී ඉංග්‍රීසියෙන් කරනවා කියන එක සාධාරණයි. නමුත් උංගා සිංහල භාෂාවට ආදරය කරන පිරිසකුත් තිබෙනවා. ඒගොල්ලෝ හරි ආයෙයි සිංහලෙන් අහන්නේ. ඉතින් යුද්ධ. ඒ නිසා සිංහලෙන් දවස් 7යි ඉංග්‍රීසි දෙමළේ දෙමළේ ඉංග්‍රීසියෙන් දවස් 7යි එහෙමත් කියනවා. ඉතින් ඒ නිසා මේ පෙත්වල තියෙන ඇත්තම අචන් ග්‍රාමත පිංචිත වෙන්න ස්ථාන. නමුත් මේ තිස්ස මහත්තයා ග්‍රිෆිත් එක ඕගනයිස් කරලා පෙන්නලා දැයිලගෙන සාංශ ග්‍රිෆිත් එකත් එක බලනකොට මේක නම් ඔක්කොම පහසුකම් ටික තියෙනවා. ඒකත් එක මේක හොඳයි. ඕන කෙනෙකුට ඇවිල්ලා ඒ පහසුකම් විඳින්න පුළුවන් මුදල් පැත්ත මන් දන්නේ නැහැ. මම ඒක හොයන්න යන්නෙත් නැහැ. ඉතින් ඔක්කොම මේ තම තමන්ගේ ස්ථාන පිළිබඳව තියෙන ගෞරවය මම එපයි කියන්නේ නැහැ. නමුත් මතක කරගන්න අපි ඔක්කොම එක තැනකට එකතු වෙන්න පුළුවන් නම් ඒකේ තියෙනවා මොකද්ද අපේ කැපකිරීමක්. අන්නේ කැපකිරීමත් අවශ්‍යයි අපිට. දැන් තාපය නැන් 10ක් විතර වගේ තියෙනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ ඊගාකට පිළිවෙල විවික්‍ය සක්මනක් වෙනුවෙන් කාලය ගන්න. ට්‍රාන්ස්ලේෂන් දෙකක් තියෙනවා. ඒකේ මම කැමති අතර ඉස්සල්ලා එකට ඉස්සල්ලා එක තියෙන සිහියේ බලමහිමේ කියලා. ඒක ට්‍රාන්ස්ලේට් කරුවේ මේ මට මතක නැහැ කවුද කියලා. ඊට පස්සේ ඇත්තටම මම දන්න විදිහට BPS එක දන්නේ නැතුව ආයෙසරක් ට්‍රාන්ස්ලේට් කරා. දැන් තියෙනවා සතිමත් භවයේ බලය කියලා. ඒ සතිමත් භවයේ බලය තමයි දැන් තියෙන්නේ. සිහියේ බලමහිමේ තමයි තියෙන්නේ. පස්සේ මම විකු බෝධි ස්වාමීන් වහන්සේ කිව්වා ස්වාමීන් මේ සතිපත් සීයේ බලමයි කියන පොත නෑ. මයිලක පරණ කොපියක් තියෙනවා. මේක ෆොටෝස්ටැට් කරන එක විනය විරෝධී. මට කරුණාකරලා පොඩි අවසරයක් දෙන්න මට පොත් 25ක් අතර මේ ෆොටෝස්ටැට් කරගන්න ඕනේ. මොකද මේක දෙන්න ඕනේ. ඊට පස්සේ අතර බිකෝදී ස්වාමීන් වහන්සේ මට ලිඛිත අවසරයක් දීලා තිබුණා නෑ ඒක උන්දට නෙවෙයි කරන්නේ. කරන්න කියලා. ඊට පස්සේ දැන් ඉන්නේ අපේ මේ වප්ප ස්වාමීන් වහන්සේ නැත්තම් ඥාන තුෂිත කියලා දැන් කමඩාරේ ඉන්නේ. මම එයාට ලිව්වා ඔබ දන්නේ නැතුණාට මේක ඉස්සලා වෙන ට්‍රාන්ස්ලේෂන් එකක් තිබ්බා. මෙන්න මේ නම ඒකත් ඒක හොඳයි අත ට්‍රාන්ස්ලේට් මගේ පැත්ත ඊට පස්සේ මට ට්‍රාන්ස්ලේට් කරන්න කියලා. මම කවට අවශ්‍යතාවය නැහැ දෙකක් තියෙනවා දැන්. මේ දෙකම ශාස්ත්‍රීය වැඩි. අර ඥානපෝනික හමුතු බැලුවේ මේක සාමාන්‍ය භාෂාවෙන් මිනිසුන්ට දෙන්න. ජර්මන් කාර්යය හරි ලස්සන දෙයක් කරලා තියෙනවා. නැත්නම් සිංහලට දානකොට ඒක මේ වැරදි අඩුවෙන් කරන්න පිටිපස්සේ දැන් පොතේ පිටිපස්සේ තියෙන ගොඩාක් පාරිභාෂික શબ્ද මාලා ඉතාම ගැඹුරු දාර්ශනික වචන දාලා අරක මේ සරල කරන වෙනුවට සංකීර්ණ වෙලා තියෙනවා. ඒ නිසා හොඳ වැඩි තමයි පරණ BPS සමාජික වෙන තරකට ගිහිල්ලා මට මතක නැහැ 126 වෙන්න ඕනේ පරණ නම්බරේ සිහියේ බලමහිමේ කියලා පොතක්. ඒක එක දිගට වැල යනවා පිටිපස්සෙන් ඇත්තෙත් නෑ පදවැලක්. ඒ ඒ පරිවර්තනය සෑහෙන හොඳයි කියලා මට හිතෙනවා මේකට වැඩිය. ඊයේ බලමයි මේ දැන් තියෙන සතිමත් භාවයේ බලය. දැන් ගන්න කියලා මේක ට්‍රාන්ස්ලේෂන් කීටොත් දෙන්නේ සතිමත් භාවයේ බලය කියලා. අර කිතුනේ සීයේ බලමයි මේ කියලා පළවෙනි නම. දෙකම එකම කොට තමයි ට්‍රාන්ස්ලේට් කරලා තියෙන්නේ. අපි ගැහුවා ඊට පස්සේ අලුතෙන් මම එක පිටපතක් ගෙනත් තියෙනවා මම අහපු නිසා දීලා යන තරහ මම බැන්න නිසා යාළු වෙන්නත් එක්ක ලයිබ්‍රරි ඕගනයිස් කරලා පස්සේ දෙනවා එහෙනම් නැත්නම් දීලා වැඩ නැහැ ඒක කියන්නේ ඩිස්කලිෆිකේෂන් එකක් නේ දුන්නට වැඩක් නැහැ ගෙනියනවා කියලානේ ඒ වුණා ලයිබ්‍රරි ඕගනයිස් කරලා පස්සේ දෙනවා මේ ශරි ගුරුමෙට ගියාට පස්සේ බුරු පොතික පරිවර්තනය කරේ ඉතින් අතේ බුරුම තේරෙන්නේ නැහැ නේ ඊට පස්සේ එතන ඉන්නේ මේ ඇමරිකන් නන් කියලා සංසක ඕකටත් කන්න පිටපතක් මේ තියලා තියන්නේ. ඊට පස්සේ මම කව ලයිබ්‍රරි එක ඕගනයිස් කිව්වොත් කෙනක් තියන්න නැත්තම් ඇතර ඉතින් එහි කටි කියවන්නේ නැහැ සිංහලෙන් ඉතින්. ඉතින් ඒ පොත් ඇත්තටම නැවත නැවත අච්චු ගහනවා. ඉතින් මට ඕනේ ඇත්තටම ඉස්සර මම මේව අරගෙන ඊට පස්සේ උදාරා දැකලා යා කරපු දේ මේ ඔක්කොටම කුරිය කරලා කිලෝ 10 10 ඇරියා. පොත්. නිසා මම මේ සැරේ දැන් යනකොට මගේ පොත් ගෙනියන්න නම් තර පුරුද්දට පොතක් දෙන්නෙක් බහිනවා බෑග් එකට නිකන් ගමන් යනකොට. ඉතින් එළම මොකද ලැකෙම මේ ළඟදී අච්චු ගැහුවා. ඉතින් මේ මීටර් කියලා තියෙනවා. ඉතින් කවුරු හරි මේ කට්ටිය ගියාම මම කරන්නේ එනකොට පොත් ටිකක් දීලා යනවා. මේ මොකද මට උත්සාහ කරනවට වැඩි ආපහු වෙන ගමනක ඉන්න දෙයක් නැත්තම් පොත් ටිකක් දීලා යනවා. ඉතින් ඒක ඊට පස්සේ මීටර් කියලා ගියොත් මේ දැන් නම් ඇත්තටම මයිලක පොත්තක් තියෙනවා ඔක්කොම පල්ලයක් අන්තෝරුවේමයි තියෙන්නේ. හැබැයි කවුරු හරි එන කෙනෙක් කියලා එනවා නම් මෙන්න ආවලා එනවා මෙන්න මේ පොත් ටික ඕනයි කියලා මට ඒක හරි ගස්සලා ඔෆිස් එකට කියලා තියන්න පුළුවන්. එතකොට මේ ප්‍රයෝජනවත් පොත් ටිකක් ඉදිරියට ගන්න මේ ක්‍රියාවත් කරවන්න පුළුවන්. ඒ නිසා කාටරි ඕන නම් ඒක මේ මීටිංගල පොත් ලයිස්ට් එකක් තියෙනවා. අපේ රිට්‍රීට් ඕගනයිසර්ස් ලගේ සංවිධානය කරන්නේ අශිත. අශිත ගාවයි ඍජි ගාවයි පොත් ලිස්ට් එක තියෙනවා. කවුරුහරි කියනකොට එන්න මේ පොත් ලිස්ට් එකේ මේ පොතේ මෙච්චර ඕන කියන එක කිව්වේ නැති වුණත් එහෙම මට ඒ වෙලාවේ ගිහලා මට පොත් ටිකක් දෙන්න කිව්වට මා ළඟ තියෙන්නේ ඉතුරු වෙච්ච ටිකක් විතරයි. කිව්වොත් print කරවලා හරි දෙන්න පුළුවන් ඔෆිස් එකේ තියෙනවා. කාට හරි ඕනේ නම් ඒ printing වලට උදව් කරන්න ඒකත් එක්ක මට කාබන් කොපි කරලා නැත්තම් මේ ටික කියලා දෙන්න ඕනේ. අපි මෙච්චර ගාණක් අහවල් පොත හෝ අහවල් මුදල දෙනවයි කියලා. ඉතින් ඒක කෝඩිනේෂන් ටිකක් අඩුයි. නමුත් වැඩේ යනවා දැන්. ඒ නිසා කාට හරි ඕන නම් ඒ ටික කරන්ඩ මේ පුස්තකාල වලට පුළුවන් තරම් ලංකාවේ තියෙන කොට අපි ටික ටික ටික ටික බෙදනවා. නමුත් වෙලා තියෙන මේ මම ලියන පොත් වැඩි කියවන්නේ පුස්තකාල වල. ඒවට ඕන වෙලා තියෙන සාමාන්‍ය බණ මේක කියවන්නේ මෙඩිටේට් කරන සර්කල්ස් වල විතරයි. ඒ නිසා මේ වැඩි ඇඩ්වර්ටයිස් කරන්න යන්නේ නැහැ. අවශ්‍ය කෙනෙක් කිව්වොත් දෙනවා. ඉංග්‍රීසි පොත් එක නම් ඔක්කොම www.vipassana.com ඒකට කියලා meditation ධම්මජීව කියලා ගහනකොට පස් දිනක් තෝරාගෙන ඉන්නවා සංඝයා වහන්සේලා. පන්ති ගුණරත්න මගේ නම තියෙනවා. මම හිතන අනාලේ ආම්සංගේ නම තියෙනවා. කීප දෙනෙක් තියෙනවා. එතකොට දැන් පොත් හයක් මේ දවස්වල ටිකක් දානවා. පොත් හතක් විතර තියෙනවා. e-books ඊට අමතරව අපේ වෙබ් එකට දාන්න බලාපොරොත්තු වෙනවා. ඔය කියන පොත් 60 ගණක් තියෙනවා. ඔක්කොම PDF කරලා. ඔය ඇඩිලිට් වල ඉන්න කට්ටියම මේ ළඟදී ගොඩාක් පොත් PDF කර කර දාන්න පටන් ගත්තා. පස්සේ මම ඔක්කොම සම්බන්ධී කරලා 80ට බාර දුන්නා. දැන් ඒලා ඉස්ට්‍රක් තියෙනවා. ඉතින් අපේ වෙබ් එක හැන්ඩල් කරගන්න බැරි තරම් විශාලයි දැන්. ඒකට ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. සිංහල පොත්. ඉංග්‍රීසි පොතත් පුළුවන්. ඊට පස්සේ අමතරව අර print outs තියෙනවා. ඉතින් ඒවා දැනට යන්නේ මීටිකල විතරයි කෙරෙන්නේ. ඉතින් අපිට පුළුවන් මේ වගේ තැනක් සෙට් කරන්න අපි ඕස්ට්‍රේලියාව කවුරු එකතු වෙලා කරන. එතන සෙට් කරලා එතෙන්ට පොත් ටිකක් කරන්න පුළුවන්. අනිත් අකවල මේ දැනවත් මේක පොඩි රටක් නෙවෙයි. ලේසි නෑ හැමතැනම යන්නේ ඒක. ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ එක එක රටකට එක එක ඒ ඕගනයිසර් කෙනෙක් දාලා එයා ළඟ අඩු ගන්න මේ ලින්ක්ස් ටික අවල් ගන්න අවල් එක ගන්න පුළුවන් කියන එක හાર્ඩ් කොපි එක නැතත් CDs ටික බණ ටික දැන් ඔක්කොම ඕගනයිස් වෙලා ඉවරයි මේ ඒ කියන්නේ ඔක්කොම තොරතුරු තියෙනවා දැන් user friendly විදිහට වෙබ් එක හදාගෙන යන එක තමයි මේ දවස්වල කරන්නේ. දැන් අපිට බෑ මම අහුව බිකු හොදිගෙන් ඊට පස්සේ අතරම BPS එක ඔතොරිටි එක තියාගෙන ඉන්නේ. හැබැයි ඒගොල්ලන් කියනවා කලන මිතුරු සංසදේ කියලා එකක්. ඒකට ෆන්ඩ්ස් දෙන්න පුළුවන් අහවල් පොත අච්චු ගහලා පොත පුතලෙන් 30ක් අපාරින්න 40ක් අපාරින්න කියලා. ඒ මම පරිවර්තන කරපු පොතක් එහෙම මේකේ මේ අත්දැකීම කියලා ඉන්ජිසස් ලයිෆ් කියන කේසින් ඉංග්‍රීසියෙන් අච්චුවට පස්සේ කවුද දන්නේ සල්ලි දීලා. ඒ පොත රුපියල් 300ක් 400ක් කරන දේශීකෘතර ගන්න පුළුවන්. ඒක ලියලා තියෙනවා ඔබට මිලක් මෙච්චරයි වෙන්නේ. ඒ තුරු ටික කලන මිත්‍ර සංසදයෙන් කරනවා කියලා. ඒක දැන් අලුතෙන් අච්චු ගන්න ඕන BPS පොතක ඒ ইনফෝමේෂන් තියෙනවා. ඒක නැත්තම් මගේ ඉන්කුවරි කරලා වෙන්නේ. ඒතකොට මට ඥාන තුසිත හඳුරන්න යොමු කරවන්න පුළුවන්. ඉස්සන හිටියේ මම දන්නේ කෙනෙක් සිංහල අංශේ. දැන් ඉන්නේ කරන් මම දන්නවා සෙනවිරත් දැන් ඉන්නේ. ඒ ඒගොල්ලන් කිව්වට පස්සේ අපිට අපිට ඕන විදිහට මේ ෆන්ඩ්ස් යොදවලා අපිට ඕනේ පොත අපිට පිටර පිටපත් ගන්නක් ඕනේ විකුණන්න මේ පොත මෙන්න මේකයි අපි මේ මුල ඔය කට්ටිය මිල කීයද අපි මෙච්චර ෆන් කරනවා නිකන් දෙන්න යන්න එපා මොකද ඒක ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තියත් එක්ක නෑ වැඩ කැළපෙන්නේත් නෑ. අපිට යම් ප්‍රමාණයකට මේ අර මේ සබ්ස්ටිටියුට් කරන්න පුළුවන්. කන්ට්‍රිබියුට් කරන්න පුළුවන්. එහෙනම් ඒකනේ නම් කියන්නේ. ඒක හරියට නිකන් මම ලියපු පොතක් වගේ මම කියන්නේ කාටද කියලා. මොකද ඒකෙන් තමයි මම ගොඩ ආවේ එච්චරයි. ඒක තමයි මම මට ඉඳලා ඉංග්‍රීසි දන්නේ නැහැ. සිංහලේ කියෝලා කියෝලා කියෝලා කියෝලා ඊපස්සේ ඉංග්‍රීසියෙන් කියවලා ඒකට රියැක්ෂන් ආවා. මට ඊට පස්සේ තමයි ධම්මිකහමතුරට කතා කරලා. ධම්මිකහමතුරට මට කියලා දෙන්න තේරෙන්නේ නැහැ BPSC කියලා කියනවා මේ පොත කියවවා මේ පොත කියවපන් කියලා. කියවට සිංහල එක එක නෙවෙයි ඉංග්‍රීසි එකේ තියෙන්නේ. ට්‍රාන්ස්ලේට් කරනකොට අපබ්‍රංශ වෙනවනේ. ඔය මත තමයි මට සම්මිකාමෘතික යාළු වෙන්න මුතල්නේ ඊටාංශයේ ඔය යණ යන තන පොතක් තිබුණා ගෙනලා මට දෙනවා. ඒ සිංහල එක ඉංග්‍රීසියකට වඩා අමාරුයි. අමාරු කියලා කියන්නේ අර බයට ලියලා තියෙන ශාස්ත්‍රීය පැත්තට. දෙවෙනියට පරිවර්තන කරපුවා තිබුණට වඩා අමාරුයි. මගේ මිම්මේ හැටියට මම හිතන්නේ සීය බලමයි මේ කියන එක තමයි හොඳ. පස්සේ ඇත්තටම මම ඒක ටයිප් සෙට් කරා. ඒක අපිට තහනම් වැඩි කරන්න. නමුත් BBC කියලා කියන්නේ ඒකටම ඉන්න එකක් නෙවෙයි. ඒගොල්ලෝ අපිට එහෙම ඩෙඩිකේට් කරන්න කැමති නැහැ. අපිට අර කල්න මිත්‍ර සංසදේ හරහා ඒ කටියට ෆන් කරතයි. Power of my influence, I gave one copy to Chitra. Yeah. So you just see it and it has number of uh, title pages or front covers so therefore don't get carried away by the, this title page, this front cover but get the information and you can get down or if anyone wish uh, send me an email then I can give the link for the e-copy. And uh, if anyone is available in Sri Lanka, it's about 80 rupees or something like that. The book. There's so much valuable book. Buy as much as possible and give it to the uh, other friends. That is kind of a easy way of communicating because I find whenever Jnanabodhi is quite unbiased, not religious fanatic, not Samatha biased, not, sama, not Vipassana biased, not Mahayana biased not Theravada biased. Of course, it's a kind of a Theravada and it's a, it's a hidden message is promoting Mah Mahasi. But you can't read it in the book. Book is in a book quite, uh, you can see the subject matter, quite unbiased. Because he is a German person, is not a born Buddhist, so its outlook is very good. ඒ BPS එකේ පොත් සාපු තියෙනවා නුවර වැවරවුමේ ප්‍රධාන එක තියෙනවා ඊට පස්සේ නෑ ඒව ඔක්කොම ඇතර කොරබරේෂන්ස් දැන් සංස්කෘතික මධ්‍යස්ථානයත් එක්ක දෙක එකතු වෙලා වැඩ කරනවා සංස්කෘතික මධ්‍යස්ථානය ඇන්ඩර්සන් රෝඩ් එකේ තියෙනවා තුම්මුල්ලේ හන්දියේ තියෙනවා තව අත් නැතිමාලේ ඇන්ඩර්සන් ඒ කියන්නේ මේකේ මේකේ ඉස්සර තියෙන මධ්‍යස්ථානයේ එතන කල්චරල් සෙන්ටර් එකේ ඉතින් ගියාම මේ බෞද්ධ ලෝක මාවතේ බෞද්ධ සම්මේලනයේ තියෙන එකේ ස්ටෝල් එකක් තියෙනවා. එතන මෙයා පැත්තේ මේ අර මෙත්ත විහාරය ආමතු ඉන්න තැන. මොකක්ද ඒකට කියන්නේ මොන මාවතද කියලා කියනවා. VPS එක BMIC එක පිටිපස්සේ. නාරද නාරද සෙට් එකේ තේ පාරට මොකද්ද නමක් කියනවා මිත්‍ර මාවතද මොකද්ද කියලා. නාරද සෙන්ටර් එකේ තියෙන හැබැයි ගියාට ඒ පොතේ එච්චර ප්‍රසිද්ධ නැහැ. ඒ ඉන්න මිනිස්සුත් එච්චර දන්නේ නැහැ. ඊළ කිව්වහම පොත් තියෙනවා. අනිසිකේ ඒක ඉවරච්චාම ඒකට print කරන්නෙත් නැහැ. ඒක හරීම මේ ඒ කියන්නේ මම මේ උණුනේ විකිනේ උණු කවුන් නෙවෙයි. ඒකේ තියෙන subject matter එක. ඒ වුණාට මම නම් දන්න විදිහට BPS එක කරුව හොඳම පොත කියලා තමයි මම කියන්නේ. නෑ ඒකට හොඳම එක එක්කෝ ඥාන තුසිතත් එක්ක එහෙම නැත්නම් විකු බෝධිත් විකු බෝධි දැන් අතර මේක නෑ <clears throat> දැන් ඉන්න සිංහල සංස්කාරක ඉන්නවනේ එයාට ලියන්න ඕනේ ලියලිවලා අපේ ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන් දාලා අනේ අපි මෙච්චර කන්ට්‍රිබියුට් කරන අපිට මෙච්චර පොත් ඕනේ අපි ඒක නොමිලි බෙදාන අපිට ඒකේ ප්‍රශ්නයක් නෑ හැබැයි හොඳ වැඩේ තමයි BPS එකේ අවුට්ලට් එකේ මේ අnderින්න මේ පොතට මෙච්චර අපි කන්ට්‍රිබියුට් කරනවා පර්චේස් කරන එක නන මේකේ 50යි ගෙවන්න ඕන කියලා ඒ කට්ටිය දානවා ඒක පොඩි නෝටිස් එකක්. කල්න මිතුරු සංසදේ මේකට කන්ට්‍රිබියුට් කරේ ආසවල් එක නෑ. එයාගේ ඉන්ටෙන්ෂන් එක මෙච්චරයි. ඉතින් ඒකට මේ මෙසේජ් එකක් යනවානේ. VPC එකේ දැන තියෙන channel එකෙන්මයි යන්නේ. පාලි භාෂාව සිංහලේ තියෙන මිශ්‍ර සිංහලයක් පාලි සහ සංස්කෘත ඇත්තටම කියනනම් අපිට වැඩිය කිට්ටුම භාෂාව බුරුමේ. නමුත් බුරුමේ උච්චාරණය සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ නිසා බුරුම උච්චාරණය ඉංග්‍රීසියට දැම්මත් බුරුම කෙනා උච්චාරණය කරත් අන්තිම සිලබල් එක අතහැරලා ඊගාවට ඉස්සලා වෙන එක ඒගොල්ලන්ගේ තියෙන පැටර්න් එකට බුරු දෙමලෙන් කියනකොට පයන්න කියන්න බෑ දෙමලෙන් බයන්න කියන්නේ. බයන්නට පයන්න කියනවා පයන්නට බයන්න කියනවා කයන්නට ගයන්න කියනවා ගයන්න කයන. ඒ වගේ වචන හත අකුරු හතරක් විතර වෙන් කරලා තියෙනවා ඒගොල්ලෝ. ඒක ස්ටෑන්ඩඩ් යනවා ඒ නිසා සම්පූර්ණ අපබ්‍රංශ. ඒ නිසා ඒගොල්ලෝගේ තියෙනවා බුද්ධාන් තරණං ගිස්සාමි ධම්මාන් තරණං ගිස්සාමි සංඝාන් තරණං ගිස්සාමි. හෘදයක් බැඳගමන් ඊට ඉස්සෙල් පදේට ඊකාරයක් සම්බන්ධ දෙමළ දෙන්නේ කියාලු මේ පන්සලට. පන්සලට ගියාට පස්සේ මේ එක්කෙනෙක් සාමි අනිත් එක්කෙනා මේ වේලු කියලා කියමු. ඉතින් ආමතුරුන්ට සල්ලි දුන්න පස්සේ ආමතුරු බුද්ධාං සරණං ගිස්සාමි ධම්මං සරණං ගිස්සාමි කියනකොට සාමිට එන ජොලිලු දැන් කොහොමරි මගේ නම කියුණා. දැන් වේලුට අප්සෙට්. ඊට පස්සේ ගලෝ ආමතුරුනේ අපි දෙන්නම එකසෙ කරලා සල්ලි දුන්නේ පින් අනුමෝදන් කරන දෙන්නට එක විදිහට පින් අනුමෝදන් කරන්න කියලා. ඉතින් ආමතුරු දන්නේ මේ කොතනින්ද පැටලද ගිස්සාමි කියනකොට සාමි හිතුවේ පින් වාක්‍යයක් කියලා මගේ නම කිව්වයි කියලා. වේරු බලන ඉන්නවා ඌට පිම්බවුනනකම් පම්පවුනන්නේ නැහැ. ඒ වගේ ඕගොල්ලෝ ගිහිල්ලා බුරුම් භාෂාව අහනකොට 140කට වැඩිය පාලි වචන තියෙනවා. හොඳටම ඩික්ෂනරි එකේ තියෙනවා. ඔය උච්චාරණ විදි විනාශ. මම දන්නේ මම තායි භාෂාව හදාarලා නැහැ. තායි වලත් ඒ වගේ ඇති. ඒ නිසා ලංකාවේ භාෂාවෙත් මේ භාෂාවට බහලා බැලුවොත් සංස්කෘතයෙන් කොටසක් කරන් තියෙනවා, පාලියෙන් කොටසක් කරන් තියෙනවා. ඒ නිසා අපි ඔය ත්‍රිපිටකයේ තියෙන වචන 50කට වැඩි අපි ඉඳලා පාවිච්චි කරනවා. හැබැයි පොඩි පොඩි මේ උච්චාරණ වෙනස්කම් තියෙන නිසා හොඳට කියවන්න බුද්ධ ජයන්ති පොත. බුද්ධ ජයන්ති පොත මේ පැත්තේ පාලි තියෙන පැත්තේ සිංහල තියෙනවා. මේක හදාarnකොට තේරෙනවා පාලියට වැඩි සිංහලට වැඩි ලේසි පාලිය කියවන එක. ඔත සංස්කෘත අරකට එකතු කරලා හරි අමාරුයි අල්ලන්න. නමුත් බලනකොට මේ මූල අර්ථයට ගියාට පස්සේ අපිට නිකන් ඒ බුදුම ස්වාමීන් වහන්සේ කියනවා හරියට පාළිය ඇහෙනකොට බුදුහාමුදුරු ළඟ ඉන්නවා වගේ තේරෙනවා කියලා. ඒදි බුද්ධ වචනේනේ. අපි මේ වෙන වෙන භාෂාවලට දාපම තව දුරස් වෙනවා. කෙලින්ම බුද්ධ වචනේ දාන්න එක දහස් පොළ කියවන්න කොහොමද යෙදෙන්නේ? යෙදුම කියලා. යොදවනක බලනවා පේනවා. මේ අපි එදිනදා කරන සිංහල ඉඩියම්ස් ඒ යෙදෙන විදිය. ඒක උගාවක් කියවන්න ඕනේ. ඒක වෙනමම ඇබ්බැහි වෙන දෙයක්. ඒක කියවන්න පටන් ගන්නතර පස්සේ මේකට ගියාට පස්සෙත් ඉබුරුම සාංශික පොත් ගොඩක් ඇටලා මට කියනවා මේවා කියෝපම් මිනිස්සු මේක කියවනකොට කෙලින්ම අවුරුදු 2600 ඊට පස්සේ බුදුහාමරට ප්ලග් වෙනවා. අපි දැන් කරලා තියෙන ඉන්ටර්ප්‍රිටේෂන් හරහානේ අපි යන්නේ. ඉන්ටර්ප්‍රිටේෂන් වල දෙක එකක් තමයි බුදුන්ගෙන් ඇතරේ පස්සේ ඉන්ටර්ප්‍රිට් කරන මිනිස්සු බොරු කියනවා. දැන් නෑ භාවනා කරන්න නෙවෙයි ඉන්ටර්ප්‍රිට් කරන්නේ. භාවනා කරන එක නම් ගියාට පස්සේ අකුසල පැත්තකින් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ ඒ pāli භාෂාවේ තියෙන ස්වරූපයක් තමයි. ඒක ආකයි ලැන්ග්වේජ් එකක්. එච්චර දියුණු වෙලා නැහැ. එතන දියුණු ඇන හිටලා. සාමාන්‍ය භාවිතාවට ගිහිල්ලා නැහැ ඊට පස්සේ කොයි වෙලේ කොයි කාලෙන් කියලා බැලුවත් ඉතිහාසත් එක්ක වෙනස් වෙලා නැහැ එච්චර. ඒකේ මල භාෂාවල හැටි. ඉතින් ඒකට අපි පොඩ්ඩක් හුරු වුණාට පස්සේ සිංහලට හරිම ඇඩ්වාන්ටේජස් එකක් තිබ්බට. සිංහල භාෂාවේ ඒ නිසා ඕනේ ඕන කෙනෙකුට හරිම ලේසිව power of mindfulness එකේ පොතක් දීපම සතිය කියලා දෙන්න. ආධුනිකයට විතර හැබැයි. ඉහළට යන්නම් සිංහල ඉගෙන ගන්න. ඉහළට යන්නම් පාලි ඉගෙන ගන්න. ඉංග්‍රීසියෙන් පාලි ඉගෙන ගත්තත් මම දන්නවා හරියට ටෙස්ට් එකට යන්න බෑ. ඔය සුද්දා කොච්චර කරුවත් වයර් මාරුලා ඉන්නේ. ඌ ඌ වැඩේම දෙයන්න අතර ගහන එක විතරයි කරන්නේ. ඌට දන්නේ එච්චරයි. මොකද ඉපදලා තියෙන දෙයියොත් එක්කනේ. ඒක ඩිස්ප්‍රූව් කරන එක විතරයි ඌට තියෙන වෙන මොකක්වත් නැහැ ඌට. ඒ නිසා සිංහලට බහින්නම වෙනවා නැත්නම් පාලියට බහින්නම වෙනවා. ඒක නිසා අපි කවුරුත් කියන දේ අහලා සතුට වෙන්න යන්න නරකයි. එයා ඒක යෝජනා කරන යාග පසුබිමේ නමුත් මේ වචනේ පාවිච්චි හැම තැනම අරගන්නකොට ඒ වචනේට පසු ඉසර පසර වචන අනුව කන්ටෙක්ස්ටුවල් මීනින් එක හැටියට බලනකොට හරියට අර්ථ ඡායාව තියෙනවා. අපි දැන් එකක් අල්ලගෙන ඒකත් එක්ක බැඳිලා. ඒක කඩන්න බෑ. නමුත් පාලි වල තියෙනවා ගොඩක් අර්ථ ඡාය ඔක්කොම දැනගන්නකොට තේරෙනවා මේ ඒක නිකන් පොයම් එකක් වගේ. ඒක තියෙනවා වෙන ඊස්තටික් වැලියු එකක්. ඒක හුඟක් වෙලාට සංඝයාට මේ සීමා වෙලා තියෙන මොකද සංඝයා ගොඩක් රටේ කියව නිසා. නමුත් ලංකා ඉතිහාසයේ හරියට ඉඳලා තියෙනවා හොඳ පාලි විශාරද ගිහියෝ. ඒගොල්ලෝ මේ දැන් බුරුමේ වුණත් ත්‍රිපිටක විභාගය කරනකොට ගිහියෙක් ළඟ තියාගන්න. ගිහිය ත්‍රිපිටකේ පොත් ටික තියාගෙන හම්දුර කතා කරන එක හරිද වැරදිද කියලා ඒ වෙලාවෙම පොත බලලා එයා තමයි කියන්නේ. ඒ තරම් ඉන්නවා හීරලෝ ඉන්නවා ඒ රටේ හරියට හොඳ දෙනෙක් නෑ සිවුරු ඇරලා ඉන්නේ. ඒ නිසා හරි දැනුමක් තියෙනවා. අපේ දැන් එන්නේ එක අඩු වෙනවා මොකද මේ මේ pāli සංස්කෘතිය ගැන දීලා ගොඩක් කරන අඩු නිසා ඉතින් මම මේ උනත් අටේ පන්තියේදී වගේ සිංහල අතහැරියාට පස්සේ ආයෙ දිගටම කාලයක් සිංහල ඇසුරක් ඇත්තෙම තිබුණේ නැහැ. ඉතින් ඊට පස්සේ දැන් තමයි ওই ටික ටික ටික ටික කියවනකොට තමයි මේ එන්න පටන් අරගන්නේ. ඒකට ඉතින් නාකිට බැන්නට මෙච්චරම නාගුණාට ප්‍රශ්නකුත් නෑ. ඔබේ මම පටන් ගන්නකොට අවුරුදු 36යි. තාම ඉගෙන ගන්නව කවුරු හිතානේ ටිකක්. මගේ ඉන්න බැචාලා ඔක්කොම පෙන්ෂන් දැන් මම තාම ඉගෙන ගන්නවා. ඒගොල්ලෝ හිතානේ තියෙන්නේ ඒගොල්ලෝ කැරියර් එක ඉවරයි කියලා. මම මේ කැරියර් එක පටන් ගත්තා විතරයි. තේස හැම කෙනෙක්ම හිතෙන් තරණ වෙන්න නිකන් පැහිය වෙන්න හදන්න එපා අක්කා වෙන්න හදන්න එපා අයියා වෙන්න හදන්න එපා නිකන් බිග්ිනර්ස් නිකන් සිලිබිටිස් වෙලා ඉතියාම ඉවරයි වැඩේ දැන් කොහොමද අපි විනාඩි 5ක් වැඩිපුරක් තරම් තියෙනවා don't interfere to your daughter's life just give the book uh, this book is not for you it's a gift to your daughter under the promise that you never interfere. Yeah. So setting a good role model, good example, uh, beneficial for both the sides. ඒ සාදු සාදු සාදු. හොඳයි එමනම් අපි මෙතනින් අපේ සැසිවාරය සමාප්ත කරනවා. අපි නැවත හතරට බලාපොරොත්තු වෙනා එකතු වෙන්න සාමක භාවනාවට සම්බන්ධ වෙච්ච තීන දිනාටම තේරුවන් සරණයි